ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවටයි ඉද ප්‍රස්තාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවට සූදානම් වේකමක වශයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාණං විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්ඡා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ givisagatta පරිදි මේ වැඩමුළුවේ ප්‍රධාන තේමා වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්චසමුප්පාදයයි. ඒ සඳහා සංයුත් නිකායේ නිදාන වර්ගයේ ආරම්භක සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙන ඒ පටිච්චසමුප්පාද සූත්‍රයයි ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දර්ශනය, මේ පටිච්චසමුප්පාද උගන්වීම කලෙලි කරගන්න එහෙම නැත්නම් උපවත් කරගන්න අනිකුත් ਸਰවඥ දේශිත සූත්‍ර සාධක වශයෙන් ගෙන අර ගනිමින් හැකිතාක් දුරට භාවනා කරන පිරිසක කෙනෙකුට අවශ්‍ය වෙනා උපදෙස් සම්පූර්ණ වෙන පරිදි ඒ වගේම ධෛර්යයක් ඇති වෙන පරිදි දේශනාවලියක් විචිතය බලාපොරොත්තු වෙන්නේ පවත්තන්ඩ අද මේ දේශනාවලියේ දෙවෙනි ධර්ම දේශනාවයි ඉතින් ඒ සඳහා ඉස්සරහින් තියාගත්තේ චරුවචනාංශයේ ශ්‍රී මුක පාඨයක් කතමෝච බිකවේ පටිච්චසමුප්පාදෝ මහණෙනි මේ ಉದ್ದೇಶ වශයෙන් මාත්‍රකා වාසයෙන් දේශනා කරපු මේ පටිච්චසමුප්පාදේ නම් කිමයි ප්‍රශ්නයක් නගලා ඒකේ ද්වාදස ආකාරයේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේ සංස්කාර නිසා විඥානය හටගන්නේ කියලා ඒ පදපිලිවලින් විස්තර කෙරෙන්නේ සිංහලාර්ථය වශයෙන් ගන්න තියෙන්නේ පටිච්චසමුප්පාදේ කියන වචන තනි වචනයක් නම් නිසා හට ගැනීම කියන එකයි. මේ නිසා හට ගැනීම කියන එක ඇත්තටම ඔය හේම් පිටිකේ ඥානසී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දෙයක්. අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර නිසා විඥානය හටගනී ආදී වශයෙන් පරිච්ඡාමතේ කියන්නේ නිසා හට ගැනීම. ඉතින් ඒ නිසා හට ගැනීම අවස්ථා 12කට පෙන්නකොට මේක සම්මත වශයෙන් අපි කටපාඩම් කරගෙන අවිජ්ජාපච්චය සංඛාර කියලා විස්තර කරනවා. මේක සර්වචන් වහන්සේ විස්තර කරන මේ අනාත්මවාදය කුළු ගැනීම සඳහා අත්‍යන්ත අවශ්‍ය කරන යැනීමක් වෙනවා. මොකද අනික් දේවල් වලලා තියෙන දෙවියන් වහන්සේ නිසා මැවුම් කරයන් නිසා මැවීම හටගත්තයි කියලා. ඒ නිසා මූල හේතුව පෙන්වන්නේ නොපෙනෙන මෙලොවට අයිති නැති ගූඪ ධර්මයක්. බ්‍රහ්ම පදාර්ථයේ වශයෙන් හෝ සර්බලධාරී ਸਰවව්‍යාපී දෙවි කෙනෙක් හෝ ඊශ්වර නිර්මාණවාදී හෝ දෙයක් ගැන කතා කරනවා. ඒට ඒක නිසා ඒ ඒ මූල හේතුව නිසා ලෝකේ නිර්මාණය වුණා, රූප නිර්මාණය වුණා, නාම නිර්මාණය වුණා, මනුෂ්‍ය නිර්මාණය වුණා. නිසා නිසා හට ගැනීම එකම පියවරයි ඒකේ තියෙන්නේ. නිර්මාපකය සහ නිර්මාණය. සරුවචනන්සේ වෙනුවට මේ චක්‍රාකාර ගමනක් විස්තර කරනවා. නමුත් අර බෞද්ධයා අර දේව නිර්මාණයට උපහාස කරලා ඇඟිලි දික් කළා කියනවා. එතකොට දෙවියන් වහන්සේ නිසා මේ ලෝකේ නිර්මාණ වුණා නම් දෙවියන් වහන්සේ කවුරු නිසාද පහළ වුණේ කියලා. ඒ කියන්නේ මූල හේතුවට හේතු අහනවා. ඒ වාගේම සරුවචනාංශ ඉදිරිපත් කරන අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියනකොට අවිද්‍යාව කොමක් නිසා හටගත්තද කියලා ප්‍රශ්නකොත් ඒ අන්‍ය ආගමිකයන් විසින් බුද්ධ ආගමට නගනවා. එතකොට කියන්න වෙනවා ආසව නිසයි අවිද්‍යාව හටගන්නේ කියන ආසව සමුදය අවිද්‍යා සමුදය ආසව නිරෝධා අවිද්‍යා නිරෝධෝ කිය. නමුත් ඒක අර ප්‍රශ්නට පිළිතුරක් වශයෙන් ඉදිරිපත් කරාට සම්මුති වශයෙන් පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට මේ අවිද්‍යාව තමයි මුලට තියන්නේ. ධන් ධර්මයේ වශයෙන් ඒකට මූල ධර්මයේ වශයෙන් පෙන්වන්නේ ඉති ඉමස්මින් අස්මින් සති ඉදං ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati මෙය නිසා මේ වන්නේ මේට හට ගැනීම මේ හටගන්නේ කියන එකටයි අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන. නමුත් මේ ප්‍රශ්නේ තියන මූල හේතු වෙන අවිද්‍යාවට හේතුවත් අහන්න තර්කානුව යනකොට ඒකට උත්තරේ තියෙන්නේ ආසව නිසායි අවිද්‍යාව හටගන්නේ අවිද්‍යාව නිසා ආසව හටගන්න. එතකොට අහනවා ආසව හටගන්නේ මොකටද කියලා. ආසව හටගන්නේ කොහොමද? එතකොට කියනවා ආසව හටගන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව අවිද්‍යාව හටගන්නේ ආසව නිසායි කියලා. එතන තියෙන පටිච්ච සමුප්පන්න භාවයක් ප්‍රත්‍යুৎপন্ন භාවයක් ආසව සහ අනුන්මේ අවිද්‍යා ධර්ම අතර. කෙසේ නමුත් ඒ වගේ අර බුද්ධාව ගැන ප්‍රශ්න නොකරන ඇත්තෝ සද්ධාවෙන් පිළිගන්න ඇත්තෝ මේක අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර සිද්ධ වෙනවායි කිය. එහෙම නැත්නම් අපි යමක් සකස් කරනවා නම් අපි යමක් ගෙත්තම් පන්නම් කරනවා නම් අපි යමක් ආරාධීමක් කරනවා නම් චේතනාවක් පාල කරනවා නම් සෑම දෙයක්ම අපේ නොදැනුවත්කම නිසා තමයි කරන්නේ. නිසා අපි මේ සංසාරේ යම් තාක් චේතනාපූර්වක යමක් කරලා තියෙනවා නම් ඒ සේරටම හේතු අවිද්‍යාව. ඒ ප්‍රකාශය කරන්න මට පසුබිම සකස් වෙන්නේ මේ සංස්කාර කියලා කියන්නේ චේතනා හා සමාන පදයක් බව සූත්‍ර පිටකේ සඳහන් වෙන්න නිසා. අபிසංඛාර අபிසංචේතනා කියන පද දෙක සමානව සඳහන් වෙන නිසා සංස්කාර කියලා කියන්නේ විශාල පදයක්. නමුත් ඒකේ තියෙන සාරය, සාරමණ්ඩය දක්වනට පෙන්වන්නේ චේතනාව නිසා. ඒ නිසා යම්ම චේතනාවක් හිතේ පහළ වෙනවනම් ඒ සෑම චේතනාවකටම හේතුව ආසන්න කාරණාව අවිද්‍යාව. ඒක නිසා මේක ප්‍රගමණය නව නිර්මාණ එහෙම නැත්නම් පෙරගමන ආදි වශයෙන් පදවලට ඒ හද අපි අපි බලන මේ ඉදිරිය බලනවා කියන එකට ප්‍රධාන ජවයේ වෙන්නේ චේතනාවම තමයි. එතකොට මේ ආර්ථික විද්‍යාඥයන් දේශපාලනඥයන් සහ සමාජ විද්‍යාඥයන් පෙන්වන මේ ප්‍රගතිය මේ ප්‍රගමණය ඉදිරි ගමන හැම වෙලාවකීම සිට වෙන්නේ චේතනාවක් මුල් කරගෙනයි. ඒ චේතනාව මුල් වුණාට අවිද්‍යාවක් වශයෙන් දැනගන්න හෝ අවිද්‍යාව පදනම් කරගත්ත මේ චේතනාවෙන් පහළ වෙන්නා වූ මේ නව නිර්මාණ නව තාක්ෂණ යටිතල පහසුකම් කාලයකට පස්සේ මනුස්සයාට අහේනි කරනවායි කියලා පිළිගන්නට ඒ දේශපාලනඥයන්ට කොන්දපණ නැහැ. ඒ ආර්ථික විශේෂඥයන්ට කොන්දපණකුත් නැහැ. ඒ සමාජ විද්‍යාඥයන්ට කොන්දපණකුත් නැහැ. සාමාන්‍ය පෘථග්ජනයා පිළිගන්න කැමති නැහැ. පෘථග්ජනයා හිතනවා සමහර චේතනා හොඳයි. සමහර චේතනා හොඳ නැහැ කියලා. ඒක ආගම පැත්තෙන් බලනකොට කුසලාභි සංකාර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනන්ජාභි සංකාර කියලා මේ සංස්කාරත් කොටස් තුනකට කඩලා පෙන්නනවා. එතකොට ආගම අපි මේ කියන බුද්ධ ආගම පුඤ්ඤාපි සංඛාර කියලා කියන්නේ පිං කරන චේතනා. මේ පිං චේතනා. අපුඤ්ඤාපි සංඛාර කියලා කියන්නේ පව් චේතනා. අකුසල චේතනා. ආනන්ජාපි සංඛාර කියලා කියන්නේ පිං පව් වලට වැටෙන්නේ නැති චේතනා. ඒ නිසා අපි ආගම අපිට පෙන්වන්න හදනවා සමහර චේතනා හොඳයි. සමහර චේතනා නරකයි කියලා. නමුත් පටිච්චසමුපාදයට යනකොට ඉතින් පොඩි විරාම ලකුණක් දාලා කියන්න වෙනවා සීල විසුද්ධියට ගිහිලා චිත්ත විසුද්ධියට ගිහිලා කාංකා විතරන ධිට්ඨි විසුද්ධියට ගිහිලා කාංකා විතරන විසුද්ධියේදී ඇතිවෙන මේ පෙරදක්ම එවන්ට මේ ඇතිවෙන නිර්වෘල් භාවයේ තමයි සංස්කාරණං පුඤ්ඤාපි සංකාරුණත් අපුඤ්ඤාපි සංකාරුණත් ආනංජාපි සංකාරුණත් කොයි එකක් සංසාරේ වඩනවා මේක ටිකක් තේරුම් ගන්න අමාරු තේරුම් ගන්න අකමැති වෙන ධර්මතාවයක් බව හැබෑව. නමුත් අපි මේ පැයක් හෝ පැයකමාරක් කරන බලාපොරොත්තු වෙන්නේ සෑම සංස්කාරයක්ම අවිද්‍යාව නිසා හට ගන්නා බව අඩු ගානේ මූලධර්ම මට්ටමේ. එහෙම නැත්නම් චින්තාමේ මට්ටමේ දේරුම් අරගෙන දැනගෙන අපිට මේක භාවනාදි කළ හැකිද? නැත්නම් භාවනා ඔප්පු කරගන්න පුළුවන්ද? අත්දැක ගන්න පුළුවන්ද කියන එක අපේ ප්‍රයත්නය අපේ ප්‍රතිපදාව වෙයි. ඒ නිසා සංස්කාර කියන පදයට අවිජ්ජා කියන පදයට අපිට පොතේ දැනුමින් ටිකක් ඇතුළට බැහැගෙන පොඩ්ඩක් විස්තර කරගන්න වෙනවා. මේ සංස්කාර කියන පදය බොහෝමත්ම විවිධ අර්ථ බෙහෙත දෙන විවිධ අර්ථ ඡායාවල් දෙන පසුබිමට සාපේක්ෂව විවිධ විදිහට යෙදෙන පදයක්. ඒ නිසා අඩු ගානේ සංස්කාර කියන පදේ පෙන්නඳ සමාන ඒ පදයේ මුණත් තුනක් හතරක් පහක් ඉගෙන ගන්න වෙනවා. ඒකෙන් මම හිතන්නේ සම්පූර්ණ මූල ධර්ම දැනුමක් එනවයි කියලා. නමුත් ඒතකොට පේනවා මේක මෙයා එක එක තැන් වල එක එක විදිහට රඟපානවායි කියලා. ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන සංකෘතා අනුව. එක තත්ත්වයක් තමයි අපි දකපුව පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනෙන්ජාපි සංඛාර කියලා පෙන්වන දේ. තව තැනක පෙන්නනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට පංචස්කන්ධයේ තණ්හා උපාදාන ඇති කිරීමේදී ප්‍රධාන වෙන්නා වූ ඒ කඳු පහේ එක කන්දක් තමයි සංස්කාර ස්කන්ධය. ඒ සංස්කාර ස්කන්ධය කිව්වහම අපේ පුද්ගලයෙක් වශයෙන් Taman ගත්තොත් Tamanගේ රුචි අරුචිකන් ටික Tamanගේ ඇබ්බැහි ටික තමන්ගේ මමය කියා ගන්නා පෞරුෂත්ව ලක්ෂණ ටික තමයි මෙතන සංස්කාර වෙන්නේ. ඉතින් අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සටන දියත් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ, රණ්ඩු කරන්නේ, වාද කරන්නේ, කලහ විවාද කරන්නේ, තෝ තෝ වරපල කියලා රණ්ඩු කරන්නේ මේ මගේ රුචි අරුචිකන් ටික රැක ගන්නයි. මගේ පෞරුෂත්ව රැක ගන්නයි. මගේ ගෙනාපු ඇබ්බැහි ටික සාධාරණීකරණය කරන්නයි. නමුත් සාධාරණ ඒ ඔක්කොම අපි සාධාරණීකරණය කෙරුවත් නැත්නම් අපි කොහොම හරි කරලා අපේ රුචර්ජකන් ටික ජයගත්තාත් අපේ පෞරුෂත්වයේ තමයි මගේ පෞරුෂත්වය තමයි හොඳ මේ කියලා අපි ලෝකයට ගහපා දුන්නා. එහෙම නැත්නම් මං ගෙනාපු අබ්බැහි ටික තමයි හොඳයි කියලා කිව්වත් මේ පෞරුෂත්වයේ මේ රුචිකත්වයේ මේ අබ්බැහිය මගේ හිතසුව පිණිස වෙනවද නැද්ද කියන එක සම්පූර්ණම විවෘත මාතෘකාවක්. මගේ රුචි අරුචිකන් සාධාරණීකරණ උනාට ඒවා ජයගත්තට ඒ වගේ කියලා පැමිණුණාට මුදුන්පත් වුණාට ඒක මගේ සුභ සිද්ධිය සඳහා වෙයිද? එහෙම නැත්නම් මගේ මේ පෞරුෂත්වය කියලා මං හඳුනාගෙන ඉන්න එක මගේ සුභ සිද්ධිය සඳහාද වෙන්නේ? එහෙම නැත්නම් මගේ ඇබ්බැහි වගේක් තියෙනවා මේ වෙනකොට ඒ ටික සුභ සිද්ධියට වෙන්නේ කියලා දැනගත්තොත් පුදුමාකාර බංකොලොත් භාවයකට වැටෙනවා හිත. උඟ දෙනකොට මේක සිද්ධ වෙන්නේ මරණ මොහොතේදී. මරණ මොහොතදී පේන්න පටන් අර ගන්නවා අපේ රුචි අරුචිකම්වත් පෞරුෂත්වයේවත් ඇබ්බැහිවත් එක තඹ දොයිචෝක උදව්වක් කරන්නේ මරණ චිත්තක්ෂණේ. හැබැයි ඉන්නකම් මැරණකම් ඕක තමයි මැරීගෙන කරන්නේ ඕක තමයි. මො මරණ මොහොතට කිසිම හවුහරණක් දෙන්නේ නැහැ. ඒ නිසා සරුවච්චන් වහන්සේ සියල්ලම මැරණ බව දැනගෙන ජීවිතයට වඩා මරණේ නිත්‍ය බව දැනගෙන මේ සංස්කාර පිළිබඳව අභියෝගාත්මකව විවේචනාත්මකව බලන්නේ කියන්නේ. මගේ රුචර්චුකන් ටික ඇත්තටම මගේ සුභසිද්ධිය පිණිස හිටියේ. මෙලෝ පරලෝ දෙකටම. දැන් මගේ පෞරුෂත්වය මන් දැන් මේ ගොඩනගානේ අනේක මගේ සුභසිද්ධිය මගේ ආත්මනුකම්පාව එහෙම නැත්නම් අත්දිට්ඨිය අත්දිට්ඨියට තැතිය අත කුසලය කරයි. මගේ මේ අබ්බැහි ටික හරියයිද කියලා බැලුවොත් අපි මේක සඳහා පණේ පාගෙන කියාගෙන දිනා ගන්න සටන් කරුවට මේ ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් කිට්ටුවේම තියෙන අවිද්‍යාව තමයි. මේ ඔපිනියන් ගන්න අවිද්‍යාවෙන් තමයි. ඒ නිසා සරුවචනන්සේ පෙත්ත කපල සඳහන් කරලා තිනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඔබ යමක් මගේ රුචිකම් කියලා ගත්තනම් මගේ පෞරුෂත්ව කියලා ගත්තනම් මගේ ඇබ්බැහි කියලා ගත්තනම් මේවට සංස්කාර කියන පදේ ගැලපෙනවනේ මේ සියල්ලම දුක පිණිසයි පිහිටාන. මේ සියල්ලම අනිත්‍යතාවය පිණිසයි පිහිටාන. ඉතින් මේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වහම අර කාමභෝගී ඉන්න කම්ම කුල මදයෙන් ධන මදයෙන් ආරෝග්‍ය මදයෙන් උගත් මදයෙන් ඉන්න කෙනෙකුට මේක නිකන් ඉඳගෙන තමන් ඉන්න කාපට් එකෙන් ඇද්දා වගේ මහ විශාල දෙදරුමක් හිටිනවා. විශේෂයෙන්ම නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනාට හරි අමාරුයි. ඒක නිසා චරවචනාංශී ලෝකේ පහළ වෙලා අබ්බේ සංඛාරානිච්ච සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන මේ මම ප්‍රතාපවත් මේ සද්දය ඇහෙනකොට දීර්ඝායුෂක දෙවිවරුන්ගේ හීන දාඩි දානවා. ඒ උරන්ට හිතා ගන්න බැරි වෙනවලු බුදුහාමතුරු වචන දෙකක් කතා කරන්නෙත් නැහැ. හැබැයි අපි හිතහනේ අපි නම් එහෙම අපිට මේ දුකක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ආයේ මේ අනිච්චත්වය සංස්කාරවල තියෙන අනිච්චත්වය පෙන්නකොට විශේෂයෙන්ම මේ ලෝකේ තද බල විදිහට කූඩ අරන් ගහගෙන ඉන්න නොමැරෙන්නේ ජීවත් වෙන නැත්තඳ මහ විශාල ඒක දුමංගල ලක්ෂණයක් කාලකන්ණි වචනයක් වාටපත් වෙනවා. ඒක සරුවචනාංශයේ පෙන්නනවා කැලේ ඉන්න සිංහරාජෙක් ගල්ලෙනට වෙලා බුදියන් ඉඳලා ඌ දවස් ගාණක් බුදිනව බඩගිනිනකම්. ඉතින් එළියට ඇවිල්ලා ගල්ලෙන ඉස්සරහට ඇවිල්ලා හොන්දට අතපය දිගහැරලා හිරි කඩලා ඈනුන් ඇරලා තුන් සාරයක් සිංහනාද නදනවලු. ඊට පස්සේ දඩේමට යනවලු ඉස්සරහ වෙන මොකා වුණත් මරනවා. ආයේකේ මේ කිසිම වග විභාගයක් නැහැ. ඒ නිසා ඌ බඩගින්නේ ඇවිල්ලා සිංහ මේ ගල්ලෙන මුලට ඇවිල්ලා මුල මේ ඉස්සරට ඇවිල්ලා වේදිකාව ඉඳගෙන අතපය හිටි කඩලා තුන්සරයක් ඒ සිංහනාද නඩනකොට පියාඹන කුරුල්ලෝ අහසට පයින්නවා. පොළවේ ඉන්න බිල් වල රිංගන සත්තු ඔක්කොම බිල් වලට රිංග ගන්නවා. වතුරේ ඉන්න සත්තු වතුරේ කිඹුලටම කඳු කැඹුරටම බහිනවා. ගොඩබිම දෙකේම ඉන්න සත්තු වතුරට පයින්නවා. රජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න මංගල හත්ති රාජයාටත් පිටිපස්සේ කකුල් දෙක ඈත් වෙලා ඒ වෙලාවේ කාපු දේවල් කොළබොක්ක එළියට යනවලු. දැන් ඉතින් ආවොත් සිංහාටවත් බේරුමක් නැති බව දන්න නිසා. ඒ තරම්ම අර සිංහනාදයේදී අනෙක් සියලුම සත්තු දන්නවලු සිංහා වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ආවොත් පැනොක් කනවාමයි කියලා. අන්න ඒ වගේ ඉල සරුවචනාංශේ ලෝකේ පහළ වෙලා අබ්බේ සංඛාරා අනිච්ච, අබ්බේ සංඛාරා දුක්ඛ කියලා මේක තේරුනොත් ඔක්කොම සහලවනවා. සියල්ල සහලවනවා. ඉතින් සරුවචනාංශේ දවසක් ඒ වගේ පිරිසකට බණ කියනකොට ඉස්සරහම වාඩි වෙලා වැඩිහිටි බමුණෙක් බණ අහලා තිනවා. ඉතින් ඒ බමුණා මේක අහගෙන යනකොට හොඳටම තේරෙනවලු මේ සංස්කාරයක්, චේතනාවක්, කැමැත්තක් මේ හැම නව නිර්මාණයක්ම මතුවෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. ඒක දුකටමයි පිහිටන්නේ, අනිත්‍යටමයි පිහිටන්නේ කියවට මේ මනසට ඇතිවෙච්ච ඉච්ඡා බංගත්වය. එහෙම නැත්නම් මේ ධර්මයේ තේරෙනකොට නිකන් ඇතිවෙච්ච පාළු ගතිය ඇතිවෙච්ච මේ මේකේ තියෙන පුස් ගතිය කොම්බේ කොච්චරද කියනවනම් ගෙදර දූවන ගිහිල්ලා තමන්ගේ ලොකු පුතා බදාගෙන ඇඬුවලු අයියෝ පුතේ මේ ලෝකේ සියල්ලම චිර සංස්කාරය අනිත්‍යයි කියලා බුදුහාමරෝ දේශනා කරනවා කියලා පුතාගේ කරේ එල්ලලා ඇඬුවලු මොකද එයා හිතාන්නේ මේ පුතා තමයි මත්තර પરම්පරාව ගෙනියන්නේ පුතා තමයි ලොකුම වස්තුව ඒකත් හැකයි දැන් ඒ තරමටම මේ සංස්කාර කියන පදය හරියට අතුයිති විහිදි වැඩිච්ච පදයක්. ඉතින් ඒක නිසා මේ අවිද්‍යාව නිසායි මේ සංස්කාර ඇති වෙන්නේ කියලා දැනගන්නකොට මේ පංචස්කන්ධයේ මමයේ කියා ගන්න මගේ රුචිය, මගේ මනාපය, මගේ පෞරුෂත්වය, මගේ අබ්බැහි ටික කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්න කියන එක විපස්සනාදී අභියෝග කරන්න වෙනවා. හැබැයි ඒ විපස්සනාවේදී අභියෝග වෙන්නේ අර මූලික වශයෙන්ම කියන ශීල විසුද්ධිය වශයෙන් වීතික්‍රමණයේ කෙලෙස් පිළිබඳව තමන් වග වෙලා සදාචාරාත්මක වගවීමක් ඇති කරගෙන අනුන්ට තමන්ට බය නොදෙන සීලයක් රැකලා ඊට පස්සේ චිත්ත භාවනාවක් වශයෙන් නීවරණ ධර්ම යටපත් කරන්න පුළුවන් తాවකාලික හෝ ධ්‍යාන වශයෙන් හෝ උපචාර වශයෙන් යටපත් කරන්න පුළුවන් තත්වයකට ගිහිල්ලා මේ ලෝකේ තියෙනා තාක් නාම රූප ධර්ම මිස ජීවාත්මයක් හෝ પરමාත්මයක් නැහැ කියන මට්ටමට ගිහිල්ලා මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්තයින් එහා පැත්තට විතරමයි මේ සංස්කාර පිළිබඳව පදනමක් විරහිත බව ਸਰවචන්සිය අඳුන්ලා දෙන්නේවත් එහෙම නැත්නම් ඒක දරා ගන්න පුළුවන් කරමකටත් තෙන්නේ මේ මූලික විසුද්ධි ටික සම්පූර්ණාට පස්සේ. මේ මූලික විසුද්ධි ටික කෙරෙන කාලයේදී මේ සීලය රකින්න කාලයේදී සමාධිය රකින්න කාලයේදී තමන්ට දිගටම බුද්ධ ආගමේ ඉන්න පුළුවන්. ආගමික හැඟීම ඇති කරගන්න පුළුවන්. ඒකට ඕනේ පරිසරයක් තියාගෙන පයින්තු යන්න පුළුවන්. නමුත් මේ කාංකා විතරන විසුද්ධිය පන්නලා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට ආගම පැත්තකට දාලා බුද්ධ ධර්මයේ ගන්න වෙනවා. ගන්නකොට මේ පටිච්චසමුපාදේ අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා ඒ නිසා මේ සංස්කාර කවදාකවත් වගතුවකට හිටින්නේ දුක පිණිසමයි. අනිත්‍යත්වයේ පිණිසමයි. මේ කියන තීර්ම ඇතුව දැන් අපි ආපහු අවිද්‍යාවට ගියොත් අපි සාමාන්‍ය අවිද්‍යාව කියලා හඳුන්ලා තියලා තියෙන නොදැනීම කියන එක. අන්ධකාරය, මෝහය, මෝඩකම කියන පදවලින් සඳහන් කරලා තියෙනවා. නමුත් මේ බුද්ධ දේශනා හොඳට විස්තර කරලා විග්‍රහ කරන්නට කටයුතු කරන පසු කාලීන ආචාර්යවරු පෙන්ලා තියෙනවා මේ අවිද්‍යාව මෙහෙම ඒක ඝන දෙයක් නෙවෙයි. ඒකට එක මොනක් නෙවෙයි තියෙන්නේ. මොනක් දෙකක් අඩු ගන්න තියෙනවා. එකක් තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අනිත් එක තමයි අපපටිපත්‍ය අනිච්ච අවිද්‍යාව කියන එක. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම. මේ මේ විෂයන් අපි දන්න. මේ මේ ශිල්ප අපි දන්න. අපි ඒකට කියනවා අවිද්‍යාව කියලා. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ වැරද්දක් හරි දෙයක් බව වරදොල වටහා ගැනීම. මම දන්නවයි කියලා තමන්ගේ මෝඩකමක් පඬිජකමක් විදිහට හිතාගෙන ඉන්නේ. ඉතින් මේ දෙකෙන් අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්යම වෙලා තියෙන්නේ මේ නොදන්න දේ ඉගෙනවීම තුලින් විද්‍යාව නැති කරන්නේ. නමුත් මේ මෝඩකම වරදවල වටහාගත්ත දේ දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේ මිත්‍යා වශයෙන් පිළිපන්න මේ දේ නැතිකරන්ට අධ්‍යාපනයෙන් කරන්නේ නරක වැඩක් කියලා කියනවා. අධ්‍යාපනය කරන මනුස්සය අන්ධකාර කරනවා. ඒ නිසා අපි මේ අවිද්‍යාව නැති කිරීම සඳහා මේ ඉගැන්වීමේ ක්‍රමය ශිෂ්ට සමාජවල එහෙම නැත්නම් සදාචාර සමාජවල අනිවාර්යයෙන්ම කෙරෙනවා. නමුත් ඒගොල්ලේ අවිද්‍යාවේ එක මුණතක් දැකලා මේ අපපටිපත්‍ය අවිද්‍යාව නොපත් නොදන්නා තාම විවෘත නොවිච්ච පැත්ත විවෘත කරලීමෙන් කරන දේ කරන්න හදා. නමුත් මේ හැම කෙනෙක් තුළම පොදියක් තියෙනවා මෝඩකම් වගේක් ඒවා පඬිතකම් කියලා හිතාගෙන ඉන්නේ. දක්ෂකම් කියලා හිතාගෙන ඉන්නේ. ඒ ටික අයින් කරන්න නම් අපි කියනවා නම් අධ්‍යාපනයේ ලර්නින් ප්‍රොසෙස් එකක් කියලා මේකෙදී තියෙන්නේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක්. අලුතෙන් මොනවද දාන එක නෙමෙයි තියෙන්නේ අයින් කරන්න මේක තමයි අමාරුම දේ. මේක අමාරු නිසා මේ කතා නොකර පැත්තකට දාලා පුළුවන් තරම් හිතනවා ડોක්ටරේට් එකක් ඩබල් ඩිග්‍රියක් ගත්තාම මිනිහෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම කියනවනම් PhD එකක් ගත්තා නම් දැන් අවුරුදු 10කට විතර ඉස්සලා බොරක් තමයි. දැන් කාලේ ඩිග්‍රී දෙකක් ගත්තත් නෑ දැන් ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෑ මොකද ඒව ගත්ත මිනිසු කරන පාහර වැඩ මිනිසු දැකලා තියෙනවා. ඒ ඒ දිනුවයි සම්මත මිනිසු කරන පාහර වැඩ දැන් එන්න එන්න පටන් ගත්තට පස්සේ තේනවා කොච්චර ඉගෙන ගත්තත් මිනිස්සයා තුල සදාචාරය හෝ බයලජ්‍ය දෙකේ හෝ ඉන්දිය සංවරයේ කිසිම හැලහොල්මනක් නැතුව ඩිග්‍රී කොට ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේදී මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව පිළිබඳව තමන්ගේ අවධියයි. නිහතමානීකම ස්වයං විවේචනය. ඊ타ත්ම බලවත් වෙන්න තියෙනවා. විපස්සනාදි මේක හරිය ලස්සනට ඉස්සරහට අරගෙන දෙනවා. මම කියන්නේ කවුද කියලා බලන්න. මම කියන්නේ කවුද කියලා බලනකොට අපි බලන්නේ අපේ තියෙන වීතික්‍රම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස්, අනුසය කෙලෙස් වශයෙන් අපේ තියෙන මේ සංසාරගත ඇබ්බැහි ටිකයි මේ බලන්න හදාගන්නේ. ගොඩක් ඉගෙන ගත්තට ඒක නැති වෙන්නේ. ඉතින් මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව වහගෙන අපපටිපත්‍ය අවිජ්ජාව ඉස්සරහට යන එක හරියට අර පව් නොකර සිටීම සහ පින් කිරීම කියන දෙකේ පව් නොකර සිටීම පැත්තකට දාලා පින් කිරීමට පෙළඹෙන ගතිය වගේම ඇබ්බැයිය. ප්‍රශ්නේ පැන යනවා. එහෙම නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට කියනකොට මේ දෙපැත්තක් තියෙන වෙදකම සහ හෙදකම කියලා. වෙදකම කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ දුකටපත් වෙච්ච එකනා ඒ රෝග ලක්ෂණ වලින් හරි රෝගයෙන් ගැලවීමට. මොකද හරියට වැඩේ වෙන්න නම් වෙදකමේ නෙමෙයි තියෙන්නේ වෙදකමෙන් සනීප කරුවට පස්සේ හෙදකම කියලා දෙන්න ආයෙ නොවීමට. ඒක අද වෛද්‍ය විද්‍යාවේ 100 200ක් අමතක කරලා තියෙනවා. ඒ මොකද අර ලෙඩ වුණාට පස්සේ උත්සන්න භාවයේ මත ඒ රෝග නැති කිරීමට කතා කරන එක ලොකු එක ජාවාරමක්. සල්ලි කරා ගන්න පුළුවන් වැඩක්. ඒ වගේම මිනිස්සුන්ගේ අවධානය පැත්තට යොමු කරන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩ වුණාට පස්සේ සනීප කරන එක විතර නෙවෙයි. ලෙඩ නොවීම පිණිස හේදකම පෙන්වන එක. ඒක අද අද වෛද්‍ය විද්‍යාව ඇත්තේ නැහැ. ඒ නිසා මේක සමාජ මේ මහජන සෞඛ්‍ය කියලා වෙන පැත්තක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව ගැන කිය පැත්තක් තියෙනවා. මේ දෙක එකට පටන් ගත්තේ. සහෝදරයෝ වගේ නියුන් සහෝදරයෝ වගේ දැන් අර මහජන සෞඛ්‍ය 100%ක්ම කොර වෙලා නිලීන වෙලා හැරිලා ගිහින්. වෛද්‍ය වෘත්තිය නැගලා යනවා. අපේ ගාල්ලේ ස්පිරිතාලේ හිටිය ડોક્ટર වාසිල්වා WV සිල්වා හරියම හොඳ මිනිස්සයා අපිට ඇවිල්ලා හරියට මේ කන්ද නගින්න බෑ. ඒත් අර බඩු මල්ල අරන් ඇවිල්ලා සංඝයා උපස්ථාන කරනවා. ওই නව ලෝකෙට ගියාම උනත් සංඝයා නමක් ඇති වුණොත් ගමන් ආසනෙන් නැගිටිනවා. නැගිටලා උපස්ථාන කරලා පුදුමාකාර ගෞරවයෙන් කරන්නේ. පස්සේ මේ මහත්තයාගේ නෝනත් එක්ක දවසක් ආපු වෙලාවේ මං කිව්වා මේ හොඳ වටිනා පොතක් තියෙනවා මේ සිංහලට දාලා භාෂා 50කට දාලා තිනවා ඒකේ පොතේ නම බෑ there is no doctor කියන එක. මම හරියට හොයනවා සිංහලට දාලා තිනවලු පොත නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම දන්නවා මේ පොත ගැන අපි පොත් 5000ක් විතර ගැහුවා මට ඕන කොපියක් දෙන්න පුළුවන් කියලා මට ගෙනත් දුන්නා අත්තකුරෙන් ලියව පොතක්. ගල්ලච්චුවේ ගහලා පොතේ ඔක්කොම පරිවර්තන කරන 130ක් විතර පරිවර්තන කරලා තිනවා. මම කොහෙන්ද හොයාගත්තේ ඊට පස්සේ කිව්වා මම කරන්නේ මහජන සෞඛ්‍යය කියලා. මම කරන්නේ මේ හෙදකම පිළිබඳ කතාව. මමත් ඇත්තටම මේ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන තිනා ඒ උනට අපේ මහත්යවත් මම දොස්තර කෙනෙක් විදිහට ගණන් ගන්න නැහැ කිව්වා. ඒ ධර්මතම මේ එයා කට්ටිය මේ මහජන සෞඛ්‍යය කිව්වහම බොහෝම නිකන් මේ ගණන් ගණිත තත්ත්වකටපත් වෙලා තියෙනවා. අවිද්‍යාව පිළිබඳවත් ඔච්චරම තමයි. මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව ගැන අපි කතා නොකර අපටිපත්‍ය අවිද්‍යාව නැති කරන්න අපි ඉගෙන ගන්නවා. කොච්චර ඉගෙන ගත්තත් අර තියෙන මම දන්නවා කියන නැත්නම් වැරදි දේ හරි වශයෙන් තේරුම් ගත්ත එක මොනම තාලකින්වත් අපි අභියෝග කරන්නේත් නැහැ. අපි මොනම තාලකින්වත් ඒක විවේචනය කරන්නේත් නැහැ. කවුරු විවේචනය කරුවත් ඒක අපිට උඟා හිතට දෙනක් බාටපත් වෙනවා. ඒ හිත දෙන්න නිසා අපි ඒක යට ගහලා නිකන් යනවා. මේක උගන්වනකොට ඒ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක දවසක් මේ රාජ්‍ය දෙකකින් ආපු කුමාරවරු දෙනම දෙත දෙපොලක් දිසාපාමොක් ආචාර්ය හම්බෙන්ට යන ගමන් කැලේදී හම්බුණා. ඒ දෙන්නම රන්මසු 1000 ගානේ ගුරු පඬුරුත් ගෙනල්ලා බත් මුලකුත් බැඳගෙන මෙචි ඒ රජවරු කියලා තිනවා උඹලා ගිහිල්ලා ශිල්පයක් ඉගෙනගෙන වරෙල්ලා නැත්තම් රජකම දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ දෙන්නම ගිහිල්ලා සංගීතය පිළිබඳව විශේෂඥ දිසාපාමොක් ආචාර්ය හම්බෙන්ට යනකොට දෙන්න මගදී කතා කරනකොට එක්කෙනෙක් කිව්වලු මම නම් මේ මේ වීණාව හරි මොකක් හරි සංගීත වාද්‍ය දැකලවත් නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසා මම ගිහිලා <clears throat> මුලක ඉඳලා මම ඉගෙන ගන්න යන්නේ. මම ගුරු පන්ටු ඔක්කොම දීලා, දරදී ඇදලා ඉගෙන ගන්න යන්නේ. ඒ චානචක නැකවල මම නම් ටිකක් දන්නවා. ඒක නිසා මට එච්චර ගුරු පන්ටු දෙන්න ඕන කමක් නැහැ. මමත් ඒ උනට ගිහිලා සම්පූර්ණ කරන්න එන්න යන්නේ කියලා. ඉතින් අර පළවෙනි දන්නේම නැති එකනා ගිහිල්ලා ගුරුවරයාට වැඳලා මේ මම අහවල් රටේ රජුරුවන්ගේ මේ ඔටුන් නොපලන් කුමාරයෙක් ඒ නිසා මම ළඟ මෙච්චර ගුරුපඬුරක් තියෙනවා කරුණාකර මේක තියාන මම අතවැසෙක් වශයෙන් තියාගෙන මට මේ ශාස්ත්‍ර දෙන්නේ ඊපස්සේ ගුරුවරට කිව්වලු දිගටම මේ නිහත කාණිකම තියාගෙන වැඩ කටයුතු කරන්න ශාස්ත්‍රය හරියයි කියලා. ඊට පස්සේ දෙවෙනි එකනා ගිහිල්ලා කිව්වලු මම ළඟ මෙච්චර ගුරුපඬුරු තියෙනවා මම භාගයක් දාන්න නිසා මම ගුරුපඬුරු වලින් භාගයක් දෙන්නම් කියලා. ඊට පස්සේ කළු බෑ කියලා. ඇයි කියලා වරු. මට අරයා වගේ දෙකක් ඕනයි කළු මෙයාට. ඔයට. ක්‍රියාකෝලික හරිම අසාධාරණයි මොකද මම භාගයක් දන්න එක ඊට පස්සේ කළොත් දන්න භාගේ මකන්න වෙනවා ඒක නම් අන්තිම අමාරුයි කිව්වා. භාගයට දන්නවයි කියන එක භයානක අමාරු දෙයක්. ඕක මකනවයි කියන එක අරමනසට වැඩි අමාරු නැතුව වැඩ 2000ක් ඕනයි කිව්වා. සා භාවනාව ගැන තුඟව දෙනෙක් හිතා ඉන්නවා දන්නවයි කියලා. ඒක විතර අමාරු දෙයක් ඇත්තේ නැහැ භාවනාදී මකන්නම බැරි දෙයක් තමයි. හැම වෙලාවෙදීම මතක තියාගෙන ඉන්න ඕනේ. අපරිපත්‍ය අවිජ්ජාව නම් මේ ත්‍රිපිටකේ නොදැනීම භාෂා නොදැනීම කිසිසේත්ම භාවනාවට බාධාවක් නැහැ. භාවනාවට ප්‍රධාන භාෂාව මම බාධාව මම දැන් දන්නවයි කියලා හිතාන ඉන්න එක තමයි. ඕක බිම තිබ්බනම් නැත්නම් ආධුනික මනසක් නාවක යෝගාවචරයේ ආධිකාමික යෝගාවචරයක් වෙන්න පුළුවන් නම් මේ බුදුහාමරංගේ දේශනාව ඊ타මත්ම ඍජු මොකද අපි හැම කෙනෙක් ළඟම තියෙන මේ වගේ මාන්නයක් කියලා එකක්. තණ්හා මාන දිට්ටි කියනකොට මාන්නයක් තියෙනවා. තමයි හැම වෙලාවෙම යම් කිසි තලක දැනක ඉඳගෙන අරයට වඩා උසස් මෙයාට වඩා පහත් ආදි වශයෙන් කල්පනා කරන කතියක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව තමයි ගාක්ම අමාරු අත නතරකරනද. ඒ නිසා මෙවැනි යම් මිනුම් දඬු යම් මාන යම් තමන් පිළිබඳ තාරාතිරම් ඇති කෙනෙක් ඉදිරියට අපි හිතමු විශාල විකල්ප රාශියක් දුන්නයි කියලා. ඔබට ඕන මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි කියලා විශාල විකල්ප රාශියක් දුන්නාම අර මම දන්නවයි කියලා මගේ රුචිය මගේ මනාපේ මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහිය තියෙන මනුස්සයා අනිවාර්යයෙන් මේ තමන්ගේ රුචියට අනුව ගැලපෙන පෞරුෂත්වයට ගැලපෙන තමන්ගේ ඇබ්බැහියට ගැලපෙන දේ වහාම පැනලා බදා ගන්නවා කොච්චර බදාගෙන එහි ඇලෙනවද කියලා කියනවනම් බදාගත දේ සාධාරණීකරණය කරන මේක මගේ රුචිය මේක මගේ පෞරුෂත්වය මේක මගේ ඇබ්බැහිය ඒ නිසා මම මේකට යා යුතුයි කියලා ඒක සාධාරණීකරණයක කොච්චර අල්ල බදා ගන්නවද කියනවනම් මේ එකක් තේරීම නිසා කොච්චරක් ප්‍රතික්ෂේප වුණාද කියන එකවත් දන්නේ නැහැ. ජහුදට මතක තියාගෙන ඉන්න අපිට තියෙන මේ විශාල විකල්ප රාශියේදී එකක් තෝරනවා කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කිරීමක්. කැමැති වුණත් නැති වුණත්. මෙන්න මේ සමූහයක් දුන්නට පස්සේ එකක් තෝරන එක තමයි සංස්කාර කියලා කියන්නේ. මේක සකස් කිරීමක් තමයි. මේකත් නොකර බැරි දෙයක්. මොකද අපිට ඔක්කොම පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න බැරි වුණත් පුළුවන් වුණත් අර පැනලා කරන එක තමයි යබ්බැහිය කියන්නේ. ඒක තමයි රුචර්චකම කියලා කියන්නේ. ඒක තමයි පෞරුෂත්වය කියලා කියන්නේ. ඒ නිසා සංස්කාරවල තියෙන ගතියක් නමත අර්ථ ඡායාවක් තියෙනවා ඇබ්බැහිය කියන එක. නිසා අනිවාර්යයෙන් මේකට අපි යනවා. ගියාට පස්සේ ඇබ්බැහිය මම සාධාරණීකරණය කරන මේක මගේ රුචිය, මේක මගේ මනාපය, මේක මගේ පෞරුෂත්වය, මේක මගේ ඇබ්බැහිය කියලා එයාට තේරුම් ගන්න බැරි වෙනවා. ඒක තේරීම නිසා කොච්චරක් ප්‍රතික්ෂේප කරන්න වෙනවද කියලා. ඉතින් මේ තේරීම මේ දේම තෝරන එක ප්‍රධාන වශයෙන්ම මෙහෙයීම සිද්ධ වෙන්නේ අවිද්‍යාව හරහා. අවිද්‍යාවෙන් තමයි මේ සියල්ල ගැන පිළිබඳව සමතුලිතව බලලා විවේක වෙන්නේ නැතුව ඉවසීමකින් තොරව වහම බදා ගන්න හදන්නේ අවිද්‍යාව හරහා ඒ නිසා අවිද්‍යාවෙන් කවදාකවත් හරි දේ, කල්යන දෙයක්, yaadena දෙයක්, දරා සිටින දෙයක් අල්ලයි කියලා හිතන්න බෑ. අල්ලන්නේ ඒ වෙලාවට රුචිය සම්පූර්ණ කරන දේ. ඒ නිසා මේ අවිද්‍යාව සහ සංස්කාර කියන දෙක අතර තියෙන මේ අහඹු ගතිය දිහා බැලුවොත් අපි මේ කර්ම ශක්තියට ඕන තරම් වැඩ කරන්න ඉඩ තියෙනවා. නිසා අපිට ලොකු විකල්ප රාශියක් දුන්නාම අපි අපිට වඩාම අර්ථ සිද්ධිය වෙදෙන දේ අපිට වඩාම අත්ත කුසලයේ වෙන දේ අපිට තෝරන්න පුළුවන් වෙයි කියන එකට කිසිම සාතිකයක් නැහැ. ඉතින් කරපු පින් නිසා අපිට නැවත නැවතත් විකල්ප එයි. දුන්නට ඒ අපි තෝරන්නේ අපේ මෝඩකම අනුව තමයි. අපේ රුචි අනුව තමයි. අපේ ඇබ්බැහි අනුව තමයි. මේක අපි යෙදුවොත් භාවනාවට අපිට ඒක වෙලාවක ඕන රූප බලතැයි, සද්ද ඇහුවයි, ගඳ බැලුවයි, රස බැලුවයි, පහස ලැබුවයි, හිතුවයි. ඉතින් ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කන කය තියෙනවා, හිත තියෙනවා. රූප රූප තියෙනවා, සද්ද රූප තියෙනවා, ගන්ධ රූප තියෙනවා, රස රූප තියෙනවා, පොට්ටබ්බ රූප තියෙනවා, ධර්මයේ තියෙනවා. නමුත් අපි එකක් දන්නවා එක වෙලාවට ගන්න පුළුවන් එකයි. ඉතින් මම ඊගාවට එන චිත්තක්ෂණය මම බලන්නෙක් බාටපත් වෙයිද අහන්නෙක් බාටපත් වෙයිද ගඳ බලන්නෙක් වෙයිද රස බලන්නෙක් වෙයිද පහස ලබන්නෙක් වෙයිද හිතන්නෙක් ලැබෙයිද කියන එක ලකුණක ශ්‍රේයාවක්වත් මේ චිත්තක්ෂණේ නැහැ. මේ හරියට අකුණු ගහන වෙලාවක අහස තියා බලන හිටලා විදුලි ඡාපේ යන හැටි ඒ වෙලාවෙන් බැලුවොත් කීයකට චිත්තක්ෂණයට කලින් කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ අකුණු ගහලා ඉවරලා චිත්තක්ෂණ ප්‍රති කිසිම ලකුණක් අහසේ ඉතුරු වෙන්නේ නැහැ. ඡාපේ බලන්නම් එතනම අවදි වෙලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේ අවිද්‍යාව කොච්චර අපේ තුල ක්‍රියාත්මක වෙනවද කියනවනම් ඊ ගාව චිත්තක්ෂණය තම අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොනවත් තෝරයිද කියන එක අපි දන්නේ නැහැ. අපි ඒ වෙනුවට වඩ වඩා රූප බලන්න වඩ වඩා සද්ද අහන්න වඩ වඩා ගඳ බලන්න රස බලන්න පහස ලබන්න හිතන්න කියන ලෝකයකට ගියොත් අපිට මෙවැනි යන්ත්‍රණයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ නිසා සරුවචනාංශය අපට කියනවා ජීවිතේ භද්‍ර යවවන වයසේ ප්‍රථම යාමේදී කලු කෙස් තියෙන කාලයේ තරුණ ඕදේ තියෙන කාලෙදීම ගිහිලා ඇහැට රූප වෙන්නන එක පොඩ්ඩක් පරිේශන මට්ටමකින් නතර කරන්නයි කියලා. විවිධ තැන කියලා ඇද්දක වහගන්නයි කියලා. ශබ්ද නැති තැනකට යන්නයි කියලා කියනවා. පරිසරයේ ගඳ රස විඳින්න නැතුව මේ කයට දැනෙන ස්පර්ශය පමණක් පරිේශනට ලක් කරන්නයි කියනවා. නිසා මනසටත් හිතවිලි මනෝ විකාර වෙනුවට මනෝ රූප මානසික ඇති වෙන ශබ්ද ගන්ධ රස වෙනුවට මේ කයටම හිත යොදලා විචල්්‍ය සාධක හයෙන් පහක් කපා හැරලා එකකට සම්පූර්ණ අවධානය දීලා බලාගෙන ඉන්නේ කියලා తాවකාලික මට්ටමකදී පරිේශන මට්ටමකදී එහෙම නැත්නම් ආර්ය පරිේශනයක් වශයෙන් දීලා බලාන ඉන්නකොට කයේ හිත පැවැත්වීම කායානුපස්සනාව කාය අනුවගිය සතිය පවත්තන්න කොච්චර අමාරුද අපේ සම්පූර්ණ අපි දීපු දාන ගැන සීපත් කරා සම්පූර්ණ අපේ රැකපු සීලය සීපත් කරා සම්පූර්ණ අපේ සමාධි ශක්තිය ගත්තත් අපිට තියෙන කොච්චර අමාරුද මේ බුදුන් කියාවු ධර්මයයි සම්මත 2600ක් කාලේ සංඝයා සාදු සම්මත භාවිත මේ වටා වඩා හොඳ කය අනුව හිත පවත්වන්න කොච්චර අමාරුද? හිත කොච්චර දුවනවද? හිතවිලි දිගේ, රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ. අනේ ඉදාට තමයි තේරෙන්නේ මේවට වඩා රූප, වඩා ශබ්ද, වඩා ගන්ධ, වඩා රස, වඩා පහස සහ වඩා හිතවිලි දීලා පුරුදු කරපු එක්කනාගේ නොසන්ඩාල ගතිය, හිතුවක්කාර ගතිය එහෙම නැත්නම් නායට අහන්න ගැතුව තීරණේ පොඩ්ඩක් හරියා එකට කන්ට්‍රෝල් කරන්න ගිය දාසේ. එදාට මේක තන්නේ කර කිපෙනවා. එනිසා ඕනම කෙනෙක් භාවනාවට වාඩි වුණාට පස්සේ විචාල චිත්ත පීඩාවකටපත් වෙනවා. පශ්චාත්තාවයකටපත් වෙනවා. Tamanne කියලා ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. හැම ශිල්පෙම දක්ෂ වෙන්න පුළුවන්. හැම පැත්තෙම රට දිනාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් Tamange හිත ඊගාව චිත්තක්ෂණේ කායනුපසනාවේ හිටියේද ශබ්ද වේදනා හිතිරි දිගේ දුවයිද කියලා මොන විදිහෙන්වත් කියන්න බෑ. ඒ නිසා අර මාන්නකාරයා මම මේ මොකර්මී කියලා යන එකන ලත්තනම පරදින. නමුත් අහිංසකව පටන් අරගත්තොත් මේක තමයි නොසණ්ඩාල හිතේ ඇති. මේක තමයි බුදුචානන්සේ කියන්නේ මිච්ඡාපනීතං චිත්තං පාපියෝනං තතෝකරේ කියලා වරදොල පිටවගත්තේ හිත වෛරක්කාරය වෛරක්කාරයෙකුට කරන්නා වූ තරම් දරුණු හතුරුකම් Tamanට කරනවා. දැන් අවිද්‍යාවට යට වෙච්ච හිත කොයි අතේ යනවද කියන්න බෑ. ඒ නිසා අපි මේක පුළුවන් වෙලා පොඩ්ඩක් මේ නතර කරන්න බැලුවොත් මේ හිතේ තියෙන හිතුවක් අරගතිය දකිනකොට විශාල පශ්චාත්තාවයක් එනවා. නමුත් ඒක පුද්ගලික දෙයක් විදිහට ගන්න එපයි කියනවා. තමන්ගේ දෝෂෙකුත් නෙවෙයි. එහෙම නැත්නම් අසවල් වැරද්ද කියලා වැරද්දකට දාන්නත් බෑ. මේ තමයි නොසණ්ඩාල හිතේ හැටි කියලා අපි හිතමු. මේම හිත හදාගෙන අපි කායනුපස්සනාවම ටික වේලාවක් පවත්වාගෙන යන්න හදනවයි කියලා. ගිහිල්ලා අපි හිතමු සාර්ථකුණයි කියලා. මට පුළුවන් දැන් කයෙන් පවත්තන්න. එහෙම නැත්නම් ආනාපාන විනාඩියක් දෙකක් හුස්ම රැලි 10ක් 15ක් තප්පර 10ක් 15ක් යවන්න පුළුවන්. එහෙම යනකොට ඔන්න ඔන්න ආයෙ සද්ද ඇහෙන්න පටන් ගන්නවා හිතවිලි එනවා වේදනා එනවා දැන් අපි දන්නවා හැබැයි මේ පෙත මධ්‍යම ප්‍රතිපදාව අනුවණා මේ කායනපසනාදිගේ පාතන්නවා නමුත්තර හිත සද්දට පයින් එක වේදනාවට පයින් එක හිතවිල්ලට පයින් එක මොනම විදියකින් අදිෂ්ඨාන කරා මොන චේතනාව කෙරුවත් අපිට අද්දක උසගෙන පස්සට යන්න වෙනවා මොකද අපිට ඕනකම තිබුණාට කයෙන් පවත් ගන්න බෑ එතකොට පේනවා මේ අවිද්‍යාවෙන් අපි යන හරි පාරතියෙදි පිටපත් වලට දාන ගතිය මේ පෙත සංස්කරණය කරන්න හදන ගතිය. එහෙම නැත්නම් සංකර කරන්න හදන ගතිය කොච්චරක් අටුවම් බහලා තියෙනවද කියලා. මේක දැනගෙන මේක තමයි ආර්ය පරිශන කියන්නේ මේක තමයි දත යුක්ති කියලා අපි ඒව ගැන පශ්චාත්තාප නොවි හිතවිලි ආදෙන් කමන්නේ ශබ්ද ආදීන් කමන්නේ වේදනා ආදීන් කමන්නේ පුළු පුළුවන් වෙලාවේ අපි ආනාපාන දිගේ පවත්වාගෙන යන්න ඕනේ කියලා යටහත් පහත් නිහතමානීව කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට එනවා යම්කිසි අවස්ථාවක මේ සංස්කාර පිළිබඳව වෙන පැතිකඩක් ඒක සරුවචනාංශයෙන් පෙන්නනවා පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා. සංස්කාරවල තියෙනවා පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනන්ජාවි සංකාර කියන එක පැත්තක්. රූප වේදනා සංඥා සංකාර කියනොත් තව පැත්තක්. සබ්බේ සංකාරා අනිච්චා සබ්බේ සංකාරා දුක්ඛා කියනොත් තව පැත්තක්. බුදුන් කියනවා භාවනා කරන අයට තියෙනවා වෙනමම තද්දකෝෂයක්. ඒකේ තියෙනවා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා සංස්කාරවල තවත් සියුම් පැත්තක්. ඒකෙදි කාය සංස්කාර කියන එක බුදුහාමුදුරෝ භාවනා සද්දකෝසයේ මඳුන්නා දීලා තියෙන්නේ ආස්වාද ප්‍රසආස සංසිඳ වීම කියලා. ඒ නිසා හිතවිලි ආදෙන් කමන්නේ වේදනාදෙන් කමක් නැහැ සද්දාදෙන් කමන්නේ මම මේවට තැවෙන්නේ නැහැ පශ්චාත්තාප වෙන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන්නේ ලද ලද වෙලාවේ හැකියකි වෙලාවට ආනපාන සතිය වඩ아가න යනවා ආනපනත් එක්ක යාළු වෙනවා මූණට මූණ දාලා තියා ගන්නවා හාද වෙනවා කියලා දිගට ආනාපානේ පවත්වන්න පටන් අරගත්තොත් මේ සංස්කාර කාය සංස්කාර ආනාපාන සතිය පස්සම්බනේ වෙන්න පටන් ගන්නවා සංසිඳෙන්න පටන් ගන්නවා මේක සංස්කාර සමතයක් කියලා කියයි හැබැයි සබ්බ සංකාර සමතයක් නෙවෙයි කාය සංස්කාරයගේ සමතයක් සිද්ධ කරන්න පුළුවන් මේක මහා ආශ්චර්යයක් ඒ සමත භාවනාව පැත්ත බැලුවත් විපස්සනා භාවනාව පැත්තෙන් බැලුවත් ඒ කාය සංස්කාර සමතේ වෙනකොට චිත්ත සංස්කාර වල සමතයක් මේ වචී සංස්කාර වල සමතයකින් තොරව වෙන්න බෑ. කාය සංස්කාර වල සමතේ වෙනකොට එහිමීට එමීට සමත සරල සමාන්තරව ඒත් එක්කම වචී සංස්කාර වල සමතේකුත් වෙනවා. වචී සංස්කාර වශයෙන් පොතේ සඳහන් වෙලා තියෙන පාරිභාෂික ශබ්දමාලාවේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක. විතක්ක ਵਿਚාසක කියන්නේ හිතේ දොඩමලු ගතිය. එහෙම නැත්නම් ඇතුළත කතාව. මේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපිට ආනාපානයේ මෙහිත තියාගෙන සද්දවලට හිතවිලට වේදනාවට නොයෑම පිනිස ආනාපානයේ මෙනෙහි කරනවායි කියලා එකක් අපි කරනවානේ. මානසිකාරය නැත්නම් සලලක්ෂණේ කියලා ආස්වාසය උන්ට ආස්වාසය ප්‍රසාරණ ප්‍රසාසය ආස්වාසය ප්‍රසාසය ආස්වාසය ප්‍රසාසය නැත්නම් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා මේකත් ඇත්තටම දොඩමලුකමක් තමයි නමුත් මේ දොඩමලුකම අපි පාවිච්චි කරන්නේ අවශ්‍ය මානසිකාරය අවශ්‍ය තැනට හිත නංවන්න මේක නොකළොත් හිත නන්නත්තර වෙනවා විවිධ දේවල් දිගේ දුවනවා ඒ වෙනුවට අරමුණට හිත යෙදවීම සඳහා අපි විතක්ක ਵਿਚාර යොදවනවා විචාරය කියලා කියන්නේ ආස්වාසයට යනකොට මේක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා විමසුන්නුවණක් පහළ වෙනවා. ප්‍රස්වාසයට යනකොට ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා මේ ආස්වාස රසය මේ ප්‍රස්වාස රසය කියලා රස වෙනස දන්න එකට කියනවා විචාර බුද්ධිය කියලා. විතක්කේ හිත ගියාට පස්සේ අරමුණට ඒ අරමුණ අනික් දේවල් වෙනුයි වෙන් කර දැන ගන්න ගැටේ කියන විචාරය කියලා. මේ දෙක හික්මීමකින් තොරව භාවනාවකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව ගියොත් කොයි යතේ යනවද දන්නේ නැහැ. එතකොට හිත දොඩමලුමයි කියනවා. ඇතුළත කතාව කියලා කියනවා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන එකේ හොඳ පැත්තක් සම්මා විතක්ක මිච්ඡා විතක්ක. සම්මා විචාර මිච්ඡා විචාර කියලා දෙකක් තියෙනවා. භාවනා කරනකොට සමත විදර්ශනා දෙකේදීම මේ සම්මා විතක්කේ සම්මා විචාරය අතවාසියට ගන්නයි කියන්නේ. උපකරණයක් විදිහට ගන්නයි කියන්නේ. ඒ කියන්නේ හිත පිට යන ගතිය වැඩි නම් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේ ආනාපානේ සංසිඳෙන්න පටන් ගන්නකොට කාය සංස්කාර සංසිඳනකොට මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒ වගේම ආස්වාද ප්‍රසවාස දෙකේ මුලින් තිබුණු අර කැපිපෙන වෙනස්කම් විචාර බුද්ධියට අහුවෙන්නේ නැතුව යනවා. මෙන්න මේ සංසිඳීම වෙන්න හිත මේක කියවන්නේ මුලින් මුලින් නම් මට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ දැනගන්න පුළුවන් වුණා. දැන් ආස්වාද ප්‍රසවාස තියෙන බව දන්නව වෙන් කරලා අඳුර ගන්න බැරි තරමට දෙක සම වෙනවා. එතකොට මේ කාය සංස්කාර සමතයක් වචී සංස්කාර සමතයක් පිළිබඳව දන්නේ නැති කෙනා හිතන්නේ සතිය කැඩලයි කියලා. එහෙම නැත්නම් සමාධිය කැඩලයි කියලා හොඳට හයියෙන් හුස්ම ගන්න වෙලාවදී මට ආස්වාද ප්‍රසවාස වෙන් කර ගන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් දැන් මේක සංසිඳීගෙන යනකොට දෙකේ වෙනසක් නැති වෙනවා මෙනෙහි කර ගන්නත් බැරිකම නිසා මේ සංස්කාර පිළිබඳව නියම අවබෝධය නැති කෙනා නැත්නම් සංස්කාර කියන එක තමන්ගේ පෞරුෂත්වයත් එක්ක හඳුනාගත්ත කෙනා රුචර්චකමත් එක්ක හඳුනාගත්ත කෙනා ඇබ්බැහියත් එක්ක හඳුනාගත්ත කෙනා මේ සංස්කාර අඩුවේගෙන යනකොට කලබල වෙනවා කාය සංකාර වචී සංකාර අඩු වෙනකොට කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. අර ගොරෝසු හුස්ම Tamanට ආපහු ගෙදර ගියා වගේ දැනෙනවා. ඒතර මෙනෙහි කරන්නත් පුළුවන් නිසා හුස්ම සංසිඳෙන්නම දෙන්නේ ආසත් වසත් මෙනෙහි කරන්න බැරි තත්ත්වයට එනකොට හිතන්නේ වැරදිලයි කියලා. එහෙම නැති වුණොත් මෙනෙහි කළ කලබල මේ ආසත් වසත් හයියෙන් ගන්නතෝ කලබල කරනතෝ සංසිඳීකරම යන්න පටන් අරගත්තොත් හිතේ තියෙන චපල ගතියක් තමයි නින්දට වටරන. නැත්නම් සැක කරනවා මට මේ මොකද වෙන්නේ හරියද දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ මැරෙයිද දන්නෙත් නැහැ හුස්ම නැතුව ගිහිල්ලා එහෙම නැත්නම් අන්තභාගයට යයි දන්නෙත් නැහැ කොර වෙයිද දන්නෙත් නැහැ මේක හරියන්නේ නැහැ කියලා නානා ප්‍රකාර විදියට අර සංස්කාර දෙකේ සංසිඳීම කාය සංස්කාරයගේ සහ වචී සංස්කාරයගේ සංසිඳීම කවදාකවත් හරි පැත්තට බලන්න දෙන්නේ නැහැ ඕකට තමයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ වැරදි දෙයක් හරි විදියට අරගෙන ඒක සාධාරණීකරණ දඟනන කවදාවත් භාවනාවේ වර්ධනයකට ඉඩ නැහැ. ඒ නිසා මේක අහලා තියෙන්න ඕනේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එන নানা ප්‍රකාර අරමුණු අපි ප්‍රයෝගයෙන් නතර කරලා ස්වභාවයෙන් සිදුවෙන චේතනාවකින් තොරව සිදුවන ආනාපාන දිහා බලාන ඉඳලා හිත සංසිඳුනොත් ඇතුළට නැමුනොත් චිත්ත විසුද්ධියක් වුණොත් ස්වභාවයක් තමයි හුස්ම සංසිඳන එකක් තමයි ඒකට හේතුව හිතේ ක්‍රියාකාරකම් සහ කයේ ක්‍රියාකාරකම් අඩු වෙච්චාම අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. හුස්මත් කෙටි වෙනවා. ඒ විතරක් නෙවෙයි කෙටි වෙන්න කෙටි වෙන්න ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන වෙනස කැපිපේන තිබුණ වෙනස නැති වෙනවා. ඉතින් මේක අල්ලලා දෙන්න මේකට ලෑස්ති වෙලා යන්න මේකෙදී ප්‍රයෝගය උගන්නන්න ගුරුවරු කියනවා ආශ්වාස ප්‍රශ්වාස පුළුවන් තරම් වෙන් කරලා බලන්න මුලදී බලලා යගේ විපරිණාමය කොහොමද මේක වෙනස් වෙගෙන යන්නේ කියලා බලාගෙනකොට එnde end end end වෙන් කරන්න පුළුවන් ගැතිය නැති වෙලා යනවා නිකන් උදාහරණයක් වශයෙන් කියනනම් අපි මැටි මුට්ටියකට වතුර ටිකක් දාලා රතු හාල් ටිකක් දාලා බැලුවොත් මේක මුට්ටිය මේක වතුර මේක රතු හාල් කියලා පෙන්නතයි. ওই මුට්ටිය ලිපක් උඩ තියලා හොඳට හැඳි ගෑවට පස්සේ මේ වතුර මේ රතුහල් කියලා අඳුර ගන්න බැරි වෙනවා. කොහොම කැඳ වෙනවා. වැඩ පිළිවෙල දිකට දැක්ක නැති කෙනෙක් හිතන්න පුළුවන් මේක මොකක් හරි ඉන්ද්‍රජාලයක් කියලා. නමුත් පැහැින හැටි දැක්කනම් පේනවා මේ වතුරයි අර රතු ආලය කලවම් වුණාට පස්සේ තමයි මේ කැඳ හැදෙන්නේ. මේ කැඳ කියන්නේ මේ දෙකේ සම්මිශ්‍රණයක්. ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාස දෙක හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. කැඳ ගෑවෙන්න පටන් ගන්නවාට පස්සේ හුස්ම ගන්න බව දන්නවා මෙනෙහි කරගන්න බැරි. මේක ආශ්වාස ප්‍රශ්වාසය කියලා. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙකත් සංසිඳෙනවා. මේක හරි. මේක තමයි වෙන්න ඕනේ. මේක සංස්කාර සමතයක් කියලා හොඳ උපදේශ සහිතව ලෑස්තිලා යන කෙනෙකුට නම් මේ කාය සංස්කාරයේ සංසිඳීම පස්සාම්බයං කාය සංඛාරං භවනා ප්‍රගමනයක් විදිහට දැක ගන්න පුළුවන්. එහෙම නැති කෙනාට තමයි එක්ක නින්දට වැටලා හිත පිටපනිනවා. නැත්නම් ආයාසෙන් හුස්ම ගන්න ගිහිල්ලා ආයෙත් හොදෝද මඩේ දානවා. එහෙනම් සැක උපදවනවා. නැත්නම් නැගිටලා යනවා. මේ নানা ආකාර දේවල් මේ සේරම මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවේ ක්‍රියාපෑම් තමයි. රංගපෑම් තමයි. කවවම කවදාකවත් මෙව තමන්ට හිතර නම් ගොඩින්න බෑ. මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවෙන් ගැලවෙනවයි කියන එක බුදුරජාණන්සේ දේශනා කළ තියෙනවා පරතෝ ഘോഷයෙන් තොරව. වෙන කෙනෙක් කියපු දෙයක් හරියටම අහලා තේරුම් ගත්තේ නැත්නම් කද්දාකත් ගොඩ එන්න බෑ. හැමදාම එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒතකොට සීල විසුද්ධියත් හරිය හැබැයි. හොඳට සීලෙ හිටලා තියෙනවා. තමයි චිත්ත විසුද්ධියට අවශ්‍ය කාරණා හරි. නෝ දික්ඛ්‍ය වැරදි. අයියෙන් හුස්ම ගන්න එක තමයි හරි කියලා හිතනවා. හුස්මට හොඳට තේරෙන එක තමයි හරි කියලා හිතනවා. ඇත්ත තමයි පටන් ගන්නකොට එහෙම තමයි. මුත් හොඳට තේරෙන තැන ඉඳන් තේරෙන තැනට යෑම තමයි මේ ප්‍රතිපදාවේ හැටි. එනිසා ඒකට එනකොට ඒකට එන්න ඇරලා එහෙම බලාගෙන හිටියොත් අපි හිතමු මේ පුද්ගලයා මේක අහලා දහස්සර වරද්දාගෙන කොහොම හරි කරලා නින්දට වට ගන්නෙත් නැතුව, සැකපොදවා ගන්නෙත් නැතුව, නැගිටලා යන්නෙත් නැතුව මේක හොඳට සංසිඳව ගත්තයි කියලා සංසිඳගත්තට පස්සේ අවස්ථා කීපයකට පස්සේ හුස්ම ඇත්තටම නැති බව. දෙගෙන දැනෙන්නේ නැති මට්ටමට තියෙන බවත්. නමුත් හිත කලබල වෙන්නේ නැතුව සමබර භාවයක් ගන්න පුළුවන් බවත්. මෙනෙහි කිරීමක අවශ්‍යතාවයක් නැති බවත්. සමතුලිත භාවයක් තියෙන බවත් තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ කිසිම විශේෂක උගන්වන්නේ නැති ඉගෙන ගත්තේ නැති වෙනමම අභ්‍යාසයක්. ලෝක විශ්ය දන්න කෙනාට මේක ලේසි කියලා නම් කී හැකි. නමුත් ඒ පමණින් ඉබේ නම් ලැබෙන්නේ එනිසා අපි යම් වෙලාවක මේ සංස්කාර කාය සංස්කාර වශයෙන් සංසිඳුවා ගත්තොත් ඒකට අපි කියනවා කායානුපස්සනාවේ දක්ෂ වුණයි කියලා. එයාට විතරක් මේ දක්ෂයාට විතරක් චිත්ත සංස්කාර පිළිබඳව ඊගාව අභ්‍යාසයට සුදුසුකම් ලැබෙනවා. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රයදී වගේ කායනපසනා කොටස පෙන්ලා දීලා තිනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිච්ච පජානාති රසං වාස සන්තෝ රසං අස්සාමිච්ච පජානාති කියලා ආස්වාස් ප්‍රසවාසයේ දිගේක කෙටි වෙනවා ඊට පස්සේ සබ්බ කාය පරිසංවේදී ආස්වාස් ප්‍රසවාස මුළුල්ලම මේ ඒක නිකන් Taman මූණට මූණ දාලා තියාගෙන ඉන්න එකක් වගේ හුස්පෙන් හිත පිට යන්නේ නැහැ ශබ්ද වේදනාවට බාධා නැතුව ඉන්න පුළුවන් වෙනවා. මෙන්න මේ தත්වයට චිත්‍ර කොන්න සංසිඳන පටන් ගන්නවා. මේ සංසිඳන වෙලාවට ගොඩාක් බය වෙනවා, සැක කරනවා, නීරස වෙනවා, නිින්දට යනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. මේව ගොඩක් වෙන්න ඉඩ තියෙනවා. මේවා ඉතින් බණ අහලම ධර්ම සාකච්ඡා කරලම කමඨාන සුද්ධ කරන්න ගිහලා කවදා හෝ මැරෙන්නේ මැරිච්චාවයි රැකෙන්නේ රැකිච්චාවයි කියලා ගිහිලා හොඳට සංසිඳනට ගියොත් ඊට පස්සේ අර මේක සාධාරණ දෙයක් සංස්කාරයන්ගේ සංසිඳීමක් අවිද්‍යාවේ දුරවීමක් මේක ප්‍රයෝගයෙන් ලැබිය යුත්තක් කියලා මේකට එළඹ වාසය කරන්න පුළුවන් උනොත් ඒ කියන්නේ මේ සාමාන්‍ය කාම ලෝකයේ එළඹ වාසයට වැඩි නෙමෙයි මෙතන තියෙන කාම ලෝකයෙන් වෙන් වෙලත් निराமிස ලෝකයකට එළඹ වාසය කරලා අප්‍රමාදීව ගත කරන්න පුළුවන් උනොත් ඒ යෝගාවචරයට පළවෙනි වතාවට ජීවිතේ මේ निराமிස සුඛය කියන එක ආමිෂයෙන් තොර වූ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධර්ම රූප වලින් තොරව නිර්ආමිෂ සුඛයකට එන්න පුළුවන්. මේ නිසා සුඛ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අර භයානක අනිශ්චිත தත්ත්වේ පැනනට පස්සේ ප්‍රීති සුඛ පහළ වෙනවා. ඊට පස්සේ චිත්ත පසංකාර පරිසංවේදී කියලා අලුත් தත්වයක් හිත ඇතුලේ තේරෙන පටන් ගන්නවා මනෝමය හිතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති වුණාට ඇහ කන දිවනාසය කය මන නැති වුණාට ඇතුලේ අපි ගෙනා මොකද්ද පොදියක් තියෙන. ඒ පොදිය වැඩ කරන්නේ නැහැ පිට ගනුදෙනු යන තාක්කල් ඇහැට රූප කනට ශබ්ද ගන්ධ රස තියෙන තාක්කල් මේ පොදිය වැඩ අපිට තේරෙන්නේ නැදන්නේ. අපි ප්‍රයෝගයෙන් අර පිට පොදියේ තියෙනවා ඇහැට රූප කනට ශබ්ද නැති කරලා කයත් සංසිඳවලා හුස්මටවත් හිත ආය ප්‍රයෝග කරන්න තු ඉන්න ගියාට පස්සේ අර ඇතුළත තියෙන මල දිගෑරෙන්න පටන් ගන්නවා. ඒකට පුදුමාකාර විදියට Tamanට තැනට නොගැලපෙන විකාර රූප පේන්න පටන් ගන්නවා. මනෝමය රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස විවිධ වේදනා විවිධ සංඥා විවිධ සකස් කිරීම නානා ප්‍රදේවල් එන්න පටන් ගන්නවා කිසිම එකිනෙකට සම්බන්ධතාවයක් නැති. උදේ ඒ වෙලාවේදී යෝගාවචර අනිවාර්යයෙන්ම චෝදනා කරන්න පටන් ගන්නවා මට මෙතෙක් කල නැති සීචිවිලි වගේක් එනවා. සම්බන්ධ කන් නැති රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ දැනෙනවා. මේ දේවල් මමේ කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මය කරගත්තොත් නැත්නම් කෙටියෙන් කරන සංස්කාර කරගත්තොත් දිගින් දිගටම දිගින් දිගටම යෝගාවචරයට පශ්චාත්තාපය මානසික ආතතිය සැක එන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා මේක ඔබ දක්ෂයි ඔබ කාය කාය පිළිබඳව අනුපස්සනාව දැන් නතර කළා කාය හා සම්බන්ධ කාය සංස්කාර සංසිඳවපු නිසා දැන් මේ අඩිය පේන්නේ ඔය පේන්නේ චිත්ත සංකාර ඕවා මේ හිතේ තිබිච්ච කුණු කන්දල් මේ එළියට දාන වෙලා ඌව මම කියා ගන්න එපා. ඌක මගේ කියා ගන්න එපා. ඌක මගේ ආත්මය කියා ගන්න නැතුව ඌවස් අචේතනිකව පහළ වෙන දේවල්, අසංස්කාරිකව පහළ වෙන දේවල්, අවිඥානිකව පහළ වෙන දේවල් බව දක ගන්නදී. ඒක කරන්නම දෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව පුළුවන් තරම් කියනවා නෑ නෑ මේ පේන දේ මගේ අම්මගේ පණිවිඩයක්, තාත්තගේ පණිවිඩයක්, අරයාගේ මෙයාගේ කියලා අපි নানা ප්‍රකාර හීන විස්තර කරන්න හදනවා, පේන බලන්න යනවා, කෝවිල් දානවා නා අද භාවනා ලෝකේ පිස්සු විකාර ලෝකයක් වෙලා තියෙනවා මේ පෙන්වන හැම දෙයකම හේතුඵල හොයන්න හදනවා නැත්නම් මේක සම්බන්ධකම් කරන්න හදනවා මේ සංස්කාර කොට දැමීමක් චිත්ත සංස්කාර බව දන්නේ නැතුව මේක හැබැයි බැලු බැලමට පේන තියෙන බොහෝම සූක්ෂම බොහෝම සංකීර්ණ තැනක් කියලා. නමුත්තර කාය සංස්කාරයන් සංසිඳනට කරපු එකමයි කරන්න තියෙන්නේ. මේ මතුවෙන දේවල් අත්දකින්නවා තමයි මගේ කියාගන්න එපා. මගේ ආත්මය කරන්න තිබා මම කියාගන්නෙත් නැතුව යන්න පටන් අරගත්තොත් මේ මේවා සංස්කාර කරගන්න නැතුව ඉන්නවා කියන එක තමයි අපි කියන වචනේ. මේ සංස්කාර වෙන්නේ මෙවුවා පැටලෙය ගත්තොත් තමයි. මේවත් එක අවුලව ගත්තොත් තමයි. අවුලව ගන්න නැති වෙන්න එකම දෙයයි බුදුරජාණන් වහන්සේ අපට වෙලා පෙන්නන්නේ මේවා චේතනා සහිතව පහළ වෙන දේවල් නෙවෙයි. විඥානයේ සම්බන්ධ වෙලා පහළ වෙන දේවල් නෙවෙයි සසංකාරිකව පහළ වෙන දේවල් නෙවෙයි කියලා ඔක අභිධර්මයේ උගන්වනවා. අසංස්කාරිකව පහළ වෙන දේවල් නම් ආහස යන වලාකුළු නිසා ආහස කෙලෙසෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. චිත්‍රපටි ශාලාවක තියෙන ශ්‍රීදීතරය අසභ්‍ය චිත්‍රයක් පෙන්වන චිත්‍රපටයක් පෙන්වන කියලා කෙලෙසෙන්නේ නැහැ. බුද්ධ ආගමේ සම්බන්ධ චිත්‍රපටයක් පෙන්වයි කියලා රිජිතිරේ සෝවාන් වෙන්නෙත් නැහැ. ඒ වගේ තමයි අපේ හිත මෙතෙන්ද ගියාට පස්සේ ඔය පේන චිත්ත සංස්කාර වලින් කෙලසෙන්නේ නැහැ. මේවා සංස්කාරම කරගන්න නැති වෙන්න ඉන්නවා දැනගන්න ඕනේ. සංස්කාර වෙන්නේ මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි කියලා මෙතනදී තේරෙන පටන් ගන්නවා අපේ මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව මොන්න තාලෙ මේ අහ කන දේවල් ඇඟේ දාගන්න හදනවද කියලා. එතකොට කියනවා පුළුවන් නම් භාවනාව ගෙනියන්නේ කියලා. කලන ගඟක් ආව වියලි තැනක වාඩි වෙලා ඉන්න මිනිස්සෙක් ගඟ දිහා බලාගෙන ඉන්නවා විතරයි අත දාන්න යන්න එපා පෙඟිනවා. ගඟ කැළඹෙනවා. කකුල දාන්න යන්න එපා කකුල පෙඟිනවා ගඟ කැළඹෙනවා. පුළුවන් තරම් වීලිව ඉඳගෙන යන දේ දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේක තමයි ජීවිතයේ තියෙන ප්‍රධාන වැදගත්ම වූ දාන පාරමිතාව. මම දා ගන්නවා කියන එක තමයි සංස්කාර කර ගන්නවා කියලා කියන්නේ. අනිත් එක තමයි මෙතෙන්ට යනකොට සියල්ලම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. කමාර්ථ යෝගාචර හිතනවා මේක හීනයක්ද දන්නෙත් නැහැ කියලා. මනෝ විකාරයක්ද දන්නෙත් නැහැ කියලා. එහෙනම් එකම සරණයි තියෙන්නේ එතෙන්ට නම් ආපු පාර දන්නවා. බුදුහාමුදුරුවෝ මේම කාය මේ චිත්ත සංකාර කියලා જાතියක් දේශනා කළා තියෙනවා. දැන් ඒක තමයි මේ තියෙන්නේ මේකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් මේ මම මාගේ මගේ ආත්මය කියා ගන්න නැතුව හිටියොත් විවේකීව මේක දිහා බලන හිටියොත් අර ආනාපාන සංසිඳන වාගේ මේක සංසිඳනවා. මේක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් අර අනාහ කියන නයි ඔඩොක් වේදාගත්තා වගේ හිත කැළඹෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී තාමත්ම සූක්ෂම විදියට තමන්ගේ සීලය පරීක්ෂා වෙනවා. මානසිකව හීනමානයක් හෝ අදිමානයක් තියෙනවා නම් පිස්සු හොඳ එකේ එනවා මෙතෙන්දී. ඒ නිසා මෙතෙන්ට යනකොට හොඳ මානසික සෞඛ්‍යයක තියෙන්න ඕනේ. ඒ නිසා ඊට ඉස්සෙල්ලත් හැබැයි මේ සීලය පිළිබඳ සද්ධා පිළිබඳ සහ මානසික සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා වෙනවා. මෙතනදී අන්තිම පරීක්ෂාව කරනවා මේ දේ වෙනකොට මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව වැරද්දක් ඇත්ත වශයෙන් දැනගන්න එක. නැත්තම් මිච්ඡා දිට්ඨි අයෝනිසෝ මනසිකාර හොඳ පෙරදක්මක් නැතිකම තිබුණොත් එක තැන කරකෝ කරකෝ කරකෝ කරකෝ තියන්නේ. මචං දිට්ඨිය දිට්ඨිජු කම්මේ සිද්ධ වෙන දිට්ඨිය ඍජු වෙන්න ඕනේ. මුඳුවට සද්ධාවක් තියෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ පිළිබඳව. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පිළිබඳව ප්‍රසාද සද්ධාව නෙමෙයි මෙතන ඉල්ලන්නේ. ඕකප්පණ සද්ධාවක් තියෙන්න ඕනේ මේ බුදුරජාණන්සේ විහිළුවක් නෙමෙයි කතා කරන්නේ කරලා බලපු දෙයක් මේ කතා කරන්නේ. ඒ වගේම කාට හරි කිව්වොත් කෙරුවොත් හොඳක් වෙන දෙයක් මේ කතා කරලා තියෙන්නේ. ඒ නිසා මම බුදුන් විදිහෙන් මගේ ජීවිතය පූජා කරනවා. කය පූජා කරනවා. මේ දේ වෙනුවෙන් මම අපකප වෙනවා කියලා. ඒකටම යෙදෙන සද්ධාාවක් ඕනේ. ඒක මම නැවතත් කියන අමූලික සද්ධාාවක් නෙමෙයි. ඒ වගේම හොද්දට පසුබිමක් තියෙනවනේ මම ඉන්නේ සීලක කියන එක. කොත්තනක හෝ සීලේ කැඩුනයි කියලා දැනගත්තොත් ඒ යෝගාචරිතම මේ වෙලාවේ භාවනා හරියන්නේ නැත්තේ මගේ සීල නිසා තමයි මගේම අඩුපාඩු නිසා තමයි කියලා අර හිත හීනමානයකට වැටුනොත් මේ ආය අර සමතුලිතභාවය ගන්න බැරි වෙනවා. ඒ වගේම චෛතසිකයක් තියෙනවා මේ අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියන්නේ පෙරදක්ම. තමයි දැනගන්න ඕනේ මේ සංස්කාර සංසිඳනකොට මෙහෙම තමයි ස්වභාවය. උපේක්ෂාව කියන්නේ මේක තමයි. සතිය ඊටාම උත්කෘෂ්ඨ මට්ටම කියන්නේ මේක තමයි. නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් තමයි කියන එක අහලා හරි දැනගත්තොත් ඒ හිතේ පහළ වෙන දේවල්, ගොජ දාන දේවල්, පෙන බබුළු වෙන දේවල් හිමීට හිමීට සංසිඳනකොට යෝගාවචරයට ඒ සංස්කාර සමතය එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ ඇති වෙන පැත්ත නෙමෙයි. සංස්කාරයේ නිරෝධ වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත දැකලා ඒක ප්‍රතිපත්තියේ ප්‍රයෝජනයක්, ඵලයක්, වටිනාදයක් කියලා තේරුම් ගන්නට පොතේ නම් ලක්ෂ වාරේ කියවටවත් මෙතෙන්දී අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. කොච්චර වරද්දගෙන හරි කමන්න කවදා හරි හරියට ඒකට පිළිපැද්දොත් වහාම ප්‍රතිඵලක් තියෙනවා. එනිසා මේ සංස්කාර පිළිබඳව කාය සංඛාර වලට වැඩිය සියුම් බවක් වචී සංඛාරේ තියෙනවා. විතක්ක ਵਿਚාරේ ඊටත් වැඩිය සියුම් බවක් තියෙනවා. චිත්ත සංඛාර සමාඩපික මනෝ සංඛාර කියලාත් පාවිච්චි කරනවා. මනෝ සංඛාර කියන එක බුදුහාමුදුරෝ අර්ථකථනය දෙන්නේ වේදනා සහ සංඥා කියන චෛසික දෙක. මේ මතුවෙන නුහුරු වේදනා වගේක් මතුවෙන මේ නුහුරු සංඥා එහෙම නැත්නම් හඳුනා ගැනීම වගේක් අල්ලගෙන සංස්කරණය කරන්න පටන් අරගත්තොත් ආය සංසාරයට අහු වෙනවා. ඒව සංස්කරණය කරන්නේ නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා හොඳට විවේකීව යන්න පටන් අරගත්තොත් ඒ ගැටෙන් අලුතෙන් ගැට වදින්න නැතුව මේක ගෙවම් කරන්න නම් ත්‍රිපිටකේ නොදැන හිටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දන්නවයි කියලා හිතාන හිටියොත් නම් පටලවල වටා ගත්තොත් නම් මේ වෙනුවට හිතෙනවා මේ විවේකයේ ඉන්න එක අනිච්චන් දුක්ඛංග නැත්තම් කියලා මෙනෙහි කරන හොඳ නැද්ද? අසුභ භාවනා කරුවොත් හොඳ නැද්ද? බුද්ධ අනුසති ටිකක් කරුවොත් මොකද? මම මම මෛත්‍රී භාවනා කරන වෙලාවේ මෛත්‍රී භාවනා මොනවද කියන්නේ මේ සේරම සංස්කාර වෙනවා. මේ වෙලාවේ බුද්ධ අනුසතිය සංස්කාරයක් කියලා හිතා ගන්න. මේ වෙලාවට කරන මෛත්‍රී භාවනා සංස්කාරයක්. ඔක්කම දේ තමයි යමක් නොකර ඉන්නේ. මේක තමයි අපිට බැරිම දේ. යමක් නොකර පිරිසිදු වෙන හිත දිහා බලාගෙන මේ සංස්කාර සපතේ වෙන්න ඇරලා බලානින් එක තමයි සක්කාය දිට්ඨියට කරන්න බැරි දේ. මාන්නයට කරන්න බැරි දේ. තණ්හාවට කරන්න බැරි දේ. ඒ නිසා තණ්හා මාන දිට්ඨි ආහාර නැති කරලා ක්ලාන්ත කරලා ගෙවම් කරන්න නම් මේන දේවල් එක ප්‍රතික්‍රියා කරන්න නැතුව මම මාගේ කියන්නේ නැතුව ගතකරනද අපිට මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාවේ තියෙන ෂටගති මායාවී ගති සහ වංචනික ගති පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක ඉන්න ඕනේ වෙලාවේ. හැබැයි අපේ තේරවාදයේ තියෙන වටිනාම දේ තමයි මේ හරියට මේ පාර ඇඳගෙන ගිහිල්ලා මෙන්න මෙතනදී උඹට මේ මේ දේවල් වෙනවා මෙහෙම වෙනකොට මෙන්න මෙහෙම කරාපන් කියලා වෙන කිසිම සාසනයක නැති. සීතියමත් ඇඳලා දීලා පෙන්ලා දීලා තිනවා මේ මේ තැන්වල බොරු වලවල් තිනවා මේ වගුරු වලවල් තිනවා මඩ ගොහරු තිනවා ගවර වලවල් තිනවා වැටෙන්නේ නැතුව ඵලයන් කියන එක කියලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ පසුගිය අවුරුදු 1000ක පමණ සිංහල බුද්ධ ආගමේ මේක හැලිලා. අපි බෝධි පූජා වලට පෙළඹුණා. අපි බැර ගහන්න පෙළඹුණා. ගිජ්ජු හොල්ලන්න පෙළඹුණා. කොඩි ගෙනියන්න පෙළඹුණා. ගෝසා කරන්න පෙළඹුණා. ඒක ලියලා තම්බි පල්ලියේ පස්සරයක් ඒ අල්ලාහු අක්බර් කියනකොට අපිත් හත් දවසේ පිටිත් දානවා. යාරකට උඩින් යන්න දානවා. අරකට මේ මූලධර්ම කරන්න දානවා. මේ ක්‍රමයට ගියාට පස්සේ මේ සංසිඳවනවා කියන එක එහෙම නැත්නම් පස්සම්බණය සංසිඳ වීම කියන එක අපිට අමතක වෙලා තියෙනවා මේ උරුට්ටුව නිසා. කොතනදීද මේක ගිලිහුනේ කියන්නේ හරි අමාරුයි. හැබැයි මේ අනුරාධපුර යුගයේ පොරොන්නර යුගයේ වෙනකොට මේක සෑහෙන පණ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ තිබිලා තියෙනවා. අවාසනාට වගේ මේ බටහිර ආක්‍රමණ එහෙම නැත්නම් මේ බුද්ධඝම් විරෝධීව කටයුතු කළ ඇත්තෝ මේකට නම් අත තියලා නැහැ. ඒගොල්ලෝ ඒ විනෝඩ කිරුවේ මොකද්ද? කාමයේ හඳුන්වා දීම. ලාභ සත්කාර සිලෝක හඳුන්වා දීම මේ පට්ටන් දීම. දීපු ගමන් බුද්ධ ජානකේ සඳහන් කරපු අඤ්ඤෝයි වික්ක වේලාව සක්කාර සිල සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා කියලා ලාභ සත්කාර දීපු ගමන් මේ නිවන් ගමන ඇහිරෙනවා. මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව ගොජ්ජ දානවා. ඊට පස්සේ කිරි කියනවා බුද්ධාම ගැන ත්‍රිපිටකය දන්නවනම් ත්‍රිපිටකය කටපාඩම් කරන්න පුළුවන් නම් හිටගෙන බණ කියන්න පුළුවන් නම් අන්න බුද්ධාගම. හැබැයි මේ මනුස්සයා ගාව මේ සීල සමාධි ප්‍රඥා පැත්තේ මේ විපස්සනා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඕනේ මේ ටික දන්නවනම් පුළුවන් කියන මට්ටමට මේ ආගම සහ ධර්මයේ දෙක අතරදී හරි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා අපටිපත්‍ය අවිජ්ජා දෙකෙන් අපටිපත්‍ය අවිජ්ජා ලෝකල මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා පතර තියාගත්තා වගේ ආගම ඉස්සරහට තියලා අපි ධර්මයේ පිටිපසට දාගෙන ගිහිල්ලා තියෙනවා. මේ ජාබ්බේ ලොකු ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා පරපුර කොතෙන්ද ගිලිහුනේ කියලා බලන්න විශාල ගවේෂණයක් කරලා තියෙනවා. කරලා බලන්න ලොකු සාංශයට නැවතීමේ ලකුණම දැකලා තියෙනවා. අපේ සිංහල ඇතුළ විපස්සනා පරපුර කැඩුනයි කියන. කැඩුනේ පණ ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා බොහොම අමාරුවෙන් අන්තිමටම නැතිලා ගිහිල්ලා තියෙනවා. එනිසා අවුරුදු 13 දී වගේ පැවිදි වෙලා يعني 1913 17 දී පැවිදි වෙලා 50 ගණන් වෙනකම් අරණ්‍ය වලට ගිහිලා පුස්කොළ පොත් බලලා හොයලා තියෙනවා මේ පැවිද්දේ. නිස්සරණාධ්‍යාසයේ ප්‍රයෝජනය අද බැරිද කියන එක. දකින දකින හැම කෙනාම කියලා තේනවා බෑ නෑ. අපිට ගුරු පරපුරු නෑ, විදර්ශනා පරපුරක් නෑ, භාවනාවක් නෑ. ඒක නිසා ඔය සීලය රැකගෙන ඉමු කියනවා. නෝ ලොකු සාසකාව තිබිලා තියෙනවා නෑ මේක එහෙම වෙන්න බෑ බුදුහාමුදුරන්ගේ මේක තිබිලා තියෙනවා අදිෂ්ඨානයක් මේක අපේ ශක්තියක් නෙමෙයි බුද්ධ ශක්තියක් තියෙන මේක හොයන්න ඕන කියනකොට තමයි ওই දනවකන්දර ගිහිල්ලා බුරුමින් ආපු ස්වාමීන් වහන්සේලා දැකලා හරියටම ලස්සනට පෙන්නලා දුන්නා මෙන්න මේකයි පාර මෙන්න මේ මේ තැන්වල කඩ කඩයින් තියෙනවා කඩුලු තියෙනවා බාධක ජීවීන් තියෙනවා හරියටම මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව පිළිබඳ දැනගෙන ගියොත් අපපටිපත්‍ය අවිජ්ජාවෙන් අඩුපාඩුකම් තිබුණත් යන්න පුළුවන් කියන එක දැනගෙන ඉස්සල්ලාම වගේ ලංකාවේ මිනිහෙක් ওই විදර්ශනා පරපුර ගැට ගැහුවට පස්සේ උන්වහන්සේට ওই පඬිස්සන් චාරදනා කරලා තියෙනවා මේක පොඩ්ඩක් ලියලා තියන්නයි කියලා. මොකද මේ ඉස්සරහට එන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති නිසා මේ කොච්චර මේ අර රිලේ රේස් එකක් යනකොට බැටන් එක වැටිලා කොච්චර ජීවත් ඇති වැඩක් නැහැ බැටන් එක ගෙනියන්න නැතුව දුවල වැඩන්නේ. නෑ හැදිලා තියෙන්නේ. දැන් ආය හම්බුණා කියන එක ලොකු සාන්තේ ලියන්න උත්සාහරන් තියෙනවා. ওই විදසුණු පරපුර කියලා පොතක් වශයෙන්. ඒක කියවනකොට තේරෙනවා කොච්චරක් ලෙවකකා ලෙවකකා පුස්කොළ පොත් කියවලා තියෙනවා කියලා. කියලා ආර પરම්පරාව මේ ගුරු પરම්පරාව ඔක්කොගෙම තිබිලා තියෙන උප්පරිමය. උප්පරිමේ තිබිලා තියෙන්නේ චතුරාර්යක භාවනා විතරයි. මෛත්‍රී භාවනා බුද්ධානුස්සතිය අසෝ මරණ සත්‍ය තිබිලා තියෙනවා. ඒකත් මොකද්ද? ඒකට කියපු ગાතා ටික බුදුහාමරෝ ගාව ඉඳගෙන කියෝන එක තමයි භාවනාව. කරලා ධ්‍යාන ලබන කතාවකුත් නැහැ. ඒතියෙදි තමයි හරියටම භාවනා කරලා පිම්බීම හැකිලිම වේවා ආනාපාන සතිය වේවා කායනපසන වශයෙන් ඒ අරමුණ හොඳටම ගෙවම් කරලා ඒ ගෙවම් කරනවායි කියලා කියන්නේ නැතිවීමක් අසරණ වීමක් නීරස වීමක් බය කරන දෙයක් නෙවෙයි මේ සංස්කාර සමතයක් මේ සිද්ධ වෙන්නේ මේ කාය සංස්කාර මට්ටමේ. ඒක සමතේ කරාට කාපට් එකේ යට තියෙනවා එහෙම නැත්නම් චිත්ත සංස්කාර වශයෙන් තව වෙනමම පොදියක් තියෙනවා එතන තමයි ගැටේ තියෙන්නේ. ඔය කාය සංස්කාර සමතේ නම් Hindu ආගමෙත් තියෙනවා. කතෝලික ආගමෙත් තියෙනවා. මුස්ලිම් ආගමෙත් තියෙනවා. ශීක් ආගමෙත් තියෙනවා. ඒක අයින් කෙරුවට පස්සේ මේකයි ඒකේ නියම ඵලය කියන එක හෝ ඊට යට තියෙන අනුසය මට්ටම ගැන කිසිම කෙනෙක් හිතුවේ නැහැ මේක මිනිස්සුෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක හිතුවක දෙයයන් ආංශයතේ වැඩක් තියෙන අපිට කරන්න බෑ. ඒක මරණයෙන් පස්සේ දෙයයන්ගේ අනුකම්පාවෙන් කෙරෙන කියලා. නමුත් ਸਰවචනන්සේ ලියලා කියලා ගෝලය හදලා પરම්පරාවෙන් ගෙනල්ලා හොඳට උවම් පෙන්න දිලා තියෙන එකට සුදුසුකම් නම් ගොඩක් ඕනේ. හැබැයි මේ සුදුසු අංගවල ත්‍රිපිටකය දැනීම කොහොමඩක්වත් නැහැ කියලා මතක තියාගන්න. ඒ කිසිම පූජා සත්කාරයක්වත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හෝ හත්තිස් බෝධිපාක්ෂික ධර්ම අරගෙන බලන්න කිසිම තැනක ඔය ගෙජ්ජි හෙල්ලුවේ නැතුවට කොඩි විෂ කිරුවේ නැතුවට බෙර ගැහුවේ නැතුවට නැටුම් ගණ්ඩායම් දාලා නැටුවේ නැතුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තට මේක කරනකොට භාවනාවට බාධායි කියන එක විතරක් කියයි. මේ සංසිඳ වීමක් පැත්තයි කරන එකයි මේ අවසන පැත්තක් කරනවයි කියන එක දෙකක්. ඔය සේරම යන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තටයි. නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ ගඟ දිගේ ඉහළට පීන ගමනේ මේ සියල්ලම නටද්දි දඟලද්දි තමන්ගේම අනුසය කෙලස් පවා තමන්ගේම වංචනික ධර්ම ෂටගති මායාවයි ගති එහෙම නැත්නම් වංචනික ධර්ම මේ මොනවා හරි සිද්ධියක් ඇති කරන්න හදද්දි සංස්කාර කරගන්න හදද්දි නෑ වුණා වගේ ඇස් කන් තිබුණට නැහැ වුණා වගේ ඇස් තිබුණට නොදැක්කා වගේ දැනුම තිබුණට මෝඩෙක් වගේ කොන්දපන හයිය හති තිබුණට අදුබලෙක් වගේ මලමිණියක් වගේ ඉඳගෙන මේ සංසිඳීම කරවුවොත් අන්න තේරුම් කරගන්න පටන් ගන්නවා හරි බාර දැනගෙන කාය සංස්කාර සම්දමනේ සංසිඳවගෙන ගියත් ওই චිත්ත සංස්කාර පැත්තමට යනකොට අපේ මේ ෂාට ප්‍රඥාව මේ ෂට ප්‍රඥා කියලා මම හඳුල්ලා දෙන්න හදන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මොන්න තරම් දහංගට දානවද කියලා. ඒක පිළිබඳව බුදුහාමුදුර කිසිම තැනක අව탁සිරු කරන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මෙතනයි ගැටේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ එන ප්‍රශ්න කල්යාණ මිත්‍රයන් අතර සාකච්ඡා කරන්න. දන්නේ කෙනෙකුට කියලා අහගන්න. හොඳට මතක තියාගෙන තනියම කල්පනා කරලා නම් කවදාකවත් ගොඩ එන්න බෑ. ඒක අනිවාර්යෙන් පරතෝഘോഷය අවශ්‍යයි. පරතෝഘോഷ කියලා කියන්නේ මේ ප්‍රශ්නේ ආපුවම මේමයි කරන්න කියන එක අවශ්‍යයි. සමහර විට ඒක ත්‍රිපිටක අධ්‍යාපනය තුලත් ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කැලලයි මෙතෙන්දිව ගන්න ඕන කියන එක නම් ඒක නෑ. ඒක ඔය පොතේ දැනුමේ නෑ. ඉතින් ඒක නිසා මේ අවිද්‍යාව සහ සංස්කාර අතර තියෙන මේ සම්බන්ධතාවයේදී ඇතුළතට හැරෙන වෙනුවට බාහිරේ කොච්චර දැඟලුවත් ඒක අවුලකටපත් වෙන මිසක විසඳුම් ප්‍රත්‍යකට එන්න බෑ. විසඳුම් තත්වයකට ඇතුළට ගියත් එන්න බෑ මොකද හුඟක් අතුරු මාර්ග තියෙනවා. බොරු වලවල් උමම් මාර්ග වගුරු මේ එහෙම නැත්නම් ගවරවලවල් හරියට තියෙන හැබැයි බුදුරජාන් වහන්සේගේ නොකිය වෙන බණක් තමයි මේ හරියදී ගවරවලකට වැටුණත් සාධාරණයි පිනක් මොකද මේ වැටෙන්නේ නැතුව යන්න බෑ දැන් සරුවචනංශ උනත් අන්තිම භවයේ පස්චිම භවිකයෙක් වශයෙන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට මනසකට හිතා ගන්න බැරි දෙල්ලන් ටිකක් කරලා තියෙනවා. කොටිම ශිෂ්ට සමාජයේ කියන්න බැරි ටිකක් ආර්ය පරිශ්‍රණයස් කරලා තියෙනවා මේ මේටි ඉස්සලා හොඳටම දැකලා. මෙන්න මේ ජීවිතෙත් ඒක කලු පිටිමැදලා බලනවා. බලලා තමයි උන්වහන්සේ සඳහන් කරේ දැන් උඹලට මම කරපු දේවල් කරන්න ඕන කම නැහැ මම මැද මාවත කියලා දීලා තියෙනවා ඒ නිසායි ලොකු සාංශේ නිතරම මේ බුදුහාමරගේ ගුණ ගැන කතා කරනකොට සඳහන් කරන්නේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා බුදුරජාන් වහන්සේගේ තමන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රඥාව නිසා මේ සත්‍යය කරේ එන තින දුක් විශාල රාශියක් අයින් කළා දාලා තියෙනවා. ඒකේ මනුස්සයාට කපට හිතා ගන්න බැරි අම්මා මුත්තටවත් කියලා දෙන්න බැරි જાති සැප රාශියක් ලං කරලා දීලා තියෙනවා. ඒ කාලෙට තමයි අපි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. ඉතින් ඒකේ වුණත් යනකොට තේරෙනවා ඒ සංසිඳීගෙන යනකොට කොච්චරක් අපි දන්නවයි කියලා හිතාන දින දේවල් අපිට විරුද්ධව යනවාද කියලා. ඒ සඳහා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා නම් එකයි උන්වහන්සේ නිතර මතක් කරන්නේ ලෑස්ති වෙලා යන්න. ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. කාය ජීවිත নিরপেক্ষව මේ කරගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් අටුවාචාරිත් වංශලා සභාවට වෙලාවල් වලට මෙවැනි தත්වයන් යටතේදී ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී පංචේන්ද්‍රිය ධර්ම දිනු කිරීම සඳහා දිනු කිරීම සඳහා ක්‍රම රාශියක් පෙළගස්සලා තියෙනවා බුද්ධ ශාස්ත්‍ර දේශනාවේ සඳහන් වෙනවා සක්කාය කිරියාවේ සම්පාදේති සත්තා සාතච්ච කිරියාවේ සම්පාදේති සක්කච්ඡ කිරියාය සප්පාය කිරියාය සාතච්ඡ කිරියාය කියලා. මේ වැඩේ කෙරෙන්න ඕනේ සැප පහසුකම් ටික අවශ්‍ය සප්පාය කරනු පුළුවන් තරම් සරසලා දෙන්නයි කියනවා. හැමදාම නියම වෙලාවට වාඩි වෙලා පුළුවන් තරම් ගැඹුරකට ගිහිල්ලා ඒකට ඉන්න ඕනේ පහසුකම් ටික සලසලා දෙන්න. සාතච්ඡ කිරියාවේ සම්පාදිත නිතිපතා මේ වෙලාවට ඒක කරන්න. ප්‍රතිඵල තිබුණත් නැතත් කරන්න. සක්කච්ඡ කිරියා සම්පාදේවි සකසලා යහත් යටහත් පහත්ව බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් මේ වැඩේ කරන්නේ. මේක මේ බිස්නස් එකක් කරනවා වගේ හෝ ලාභ සත්කාර බලාන කරනවා නෙවෙයි. ඒ වගේම කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති. මගේ කාය තියෙන්නේ තිබේවා, ජීවිතේ තියෙන්නේ තිබේවා. මෙවැනි අරිය පරිේශනයක් සඳහා මට යෙදෙන්න ලොකු දෙයක් කියලා ඒ සද්ධාහදී ධර්ම වෙනුවෙන් කැප කරන්න පුළුවන් වෙනවා. එවන සංඛාරාණං කය මේවානුපස්සති. කාය සංස්කාර වේවා, වචී සංස්කාර වේවා, චිත්ත සංස්කාර වේවා ගෙවෙන තරමටයි වැඩේ තියෙන්නේ. නිසා සංස්කාර වලට කියනවා අර්ථයක් රැස් කිරීම කියලා. සංස්කාර නම් දේවල් රැසපින් රැස් වෙනවා. හැකියාවල් රැස් වෙනවා. මුදල් රැස් වෙනවා. ලාභ සත්කාර සම්මාන රැස් වෙනවා නම් සංසාර කියලා හිතා ගන්න. විසංකාර කියලා කියන්නේ රැස් කිරීම වෙනුවට ක්ෂය වේලා යනවා, වැය වේලා යනවා, නිරෝධ වේලා යනවා. ඒ නිසා සංඛාරාණං කයමේ වානපස්සේ සංස්කාරයන්ගේ ක්ෂය වීම දකින්න. හැබැයි තද බල පාළුවක් හිතට එනවා. තද බල තනිකන් දෝෂයක් හිතට එනවා. තද බල අසරණකමක් හිතට එනවා. තද බල නීරසකමක් හිතට එනවා. තද බල මම්මුලා වෙච්ච ගතිය දිශාමාරු වෙනවයි කියලා මේක පොතේ සඳහන් කරන දිශාමාරු වෙච්ච ගතියක් තේරෙනවා. ඉතින් ඒ නිසා උගෝ දෙනෙක් කරන ඇද්ද කරලා ආය අර පරණ පුරුදු මේ සංඥා ගොඩක් ඔලුවට දාගන්න එකයි. නමුත් මේ නිවනේ ස්වභාවය තමයි කිසිම දෙයක ආලම්බණය වෙලා නැහැ. කිසිම දෙයකින් ඒක වචනට දාලා විස්තර කරන්න බෑ. ඒ වගේම හේතුඵල ධර්මයෙන්වත් නිවනට යන්න බෑ. හේතුඵල ධර්මයෙන් නිවනට කිට්ටු කරුවට පස්සේ නිවනට වැටෙන්නේ අහේතු ධර්මයකින් වැටේ. ඉතින් නිසා මේ නොදන්න තැනකට යනකොට කියා ගන්න බැරි තැනකට යනකොට පාළු තැනට යනකොට පුරුෂ ධෛර්යයෙන් පුරුෂ ධාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ඉදිරියට යන්න නම් මේක දැනගන්න ඕනේ මේ වෙලාවේදී නැවතත් අර පරණ පුදු සංඥා ඇති කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා ඒ නිසා ඒක නැති කරන්න අපපටිපත්‍ය අවිද්‍යාව නොදන්න කම නැති කරන්න ඕනේ බනහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන්න ඕනේ. නැවත නැවත මේක කරමින් කරමින් කරමින් යනකොට ওই සංසිත වීමේ කලාව මේක කිසිම විද්‍යා ගුණයක් මෙතන නැහැ. මෙතන තියෙන තන්නිකර කලාවක්. අන්න එතන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සංඥා වේදනා දෙක විවිධාකාරයෙන් පසුබිමට සාපේක්ෂ නැති නූල් සූත්‍රය කරනකොට මේකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන එක දැන් අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා අවුරුදු 2600ක ඉතිහාසයක් තිබිලා භාවනා මධ්‍යස්ථාන හදලා දීලා ගුරුවරු ඇවිල්ලා කණ්ඩ දීලා බොණ්ඩ දීලා ඔක්කොම කරත් කරන්න බෑ. බුදුහාමුදුර කොහොම හොයාගන්නද කියලා නිකමට හිතන්න. මේකයි මධ්‍යම ප්‍රතිපදා කියලා මොන තරම් මොන තරම් අහඹයක් වෙන්න ඇද්ද කියලා. ඒකෙදි කියනවා කම්පියුටර් එක ඕපන් කරලා කීබෝඩ් එක කැරලා රිලෙව් එකට නටන්න දුන්නොත් කීබෝඩ් එක උඩ කොච්චර කලාතුරකින් m e c කියලා වදීද කියලා අහනවා මේ ස්ක්‍රීන් එකේ. ඒ තරම්ම වදින්න ඉඩ තියෙනවා. රිලව නටනකොට ඒ වර එක MC ME MC ME ME C square. අන්න ඒ වගේ පොට්ටයක් බුදුහමරන්න වැදිලා තියෙනවා. හැබැයි හරියටම මේකයි ධර්ම කියලා උන්වහන්සේ ඇල්ලුවා. මේ වෙලාවේදී සංසිඳන එකයි කරන්න ඕනේ කියලා. මට මං නිතරම කියන දෙයක් තමයි ඒ කියන කොටත් ඇඟ කිලිපොළනවා. මේක අපිට වෙන්නේ නැති නමුත් අපි කවදාකවත් හිතුවේ නැහැ මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේක තමයි විද්‍යාව කියලා. මේක තමයි සංඛාර සමතේ කියලා. මොකද ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේ තරම්ම කාමයේ පිටිපස්සේ ඇවිදින අය. මේ තරම්ම එකිනෙක පරයාවි පර පරයා කටයුතු කරන්න හදන මේ කාම ලෝකේ මේ තරම අම්මා අප්පටත් බොරු කියන මේ ලෝකේ කාට හරි මේක හේතු ගන්නලා දෙනවයි කියන එක. මෙච්චරම මේ අඳුරම් පිනවන්න රූප මදි, ශබ්ද මදි, ගන්ධ මදි, රස මදි, පොට්ටබ මදි කියලා. දඟලන මේ දේශපාලන ආර්ථික විද්‍යාව සමාජයක් තියෙන සමාජ ධර්මයක් තියෙන තැනක මේ දේ තව මනසකට සම්ප්‍රේෂණය කරනවා කියන එක පොඩ්ඩක් හිතන්න. ඉතින් හිතා ගන්න බැරි ආශිරියක් තියෙන එතන. ඊටත් පස්සේ අවුරුදු 2600ක් මේ දක්වා එනවයි කිව්වහම අපේ પરම්පරාවේ මේ ආර්ය પરම්පරාවේ තේරවාද પરම්පරාවේ මොන්න තරම් කැපකිරීමක් කරන්නද මේ ඒ ගරු කටයුතු ස්වාමින් වහන්සේලා ඊට පස්සේ ඒක කියලා දෙන්න ගියාම ගිහියන්ගේ වැඩේම ගෝලයන්ගේ වැඩේම චරුචරු තමයි මට අරක නෑ මේක නෑ එහෙට කරන්නම් එව්ව අහනකොට බිමට දාපු බත් බල්ලෝ කන්නේ නෑ මොකද අපේ හැම හැකියාවක්ම තියෙන මේක කරන්න බෑ කියන්නේ. ඉතින් ඒ චීදී හරියට මේ කතාවේ මේ චිත්ත කතාවක් පොනකොට කාටට ගිරාඬුවක් දාලා හරස් කරලා අර කසාය පොවන්න වගේ මේ ගිනල්ලා දීලා තියෙන ගමන දිහා බලනකොට තේරෙනවා මේ අවිජ්ජාව සහ සංස්කාර අතර තියෙන මේ තට්ටු මාරු සිස්ටම් එකේදී ඒ හරහා මෙච්චර අවිද්‍යාව ලෝකකින් සංස්කාර නොකර සිටීම චේතනා පහළ නොකර සිටීම එහෙම නැත්නම් නව නිර්මාණ සකස් කිරීම අරැඳීම් ගෙත්තම් පන්නන් වැඩ රැස් කිරීම අඩු ගානක චිත්තක්ෂණයක මට්ටමේ පරිේශන මට්ටමේ නොකර ඉන්නවා කියලා කියනකොට තේරෙනවා මේක සම්පූර්ණ මේ සමාජය යන ගමනත් එක්ක බලනකොට පටිශෝත ගමනක් කියලා සරුවත් දැක්සේ දේශනා කරනවා හැබැයි ඒක කියනකොට හරි බයක්, හරි ගෞරවයක්, හරි බැරි වෙයිදෝ කියන සැකයක් පහළ වෙනවා. නමුත් කිසිසේත්ම මේ ධර්ම දේශනාව හෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම මන්දෝත්සාහය කරන්න නෙමෙයි තියෙන්නේ. එකයි කියන්නේ මේ ගමනේ අපි දැන් සෑහෙන්න වැඩ ඉවරයි කියලායි මම මේ කියන්න හදන්නේ. මේ මූලිකම අවශ්‍ය කරන සීල ශික්ෂාව කියලා කියන පුංචි වැඩක් නෙමෙයි. මේ දෙයක් වගේ දකිනකොට නීවරණයන්ගෙන් තොරව චිත්තක්ෂණ කීපයක් හිත පවත්නවා කියන චිත්තවිසුද්ධිය කියන්නේ ඒකේ නිකමටවත් අව탁සේරු කරන්න එපා. ඊචේදී අඩු ගන්න අපි ළඟ අවිද්‍යාව තියෙනවා මිච්ඡා දිට්ඨිය තියෙනවා අපි සම්මා දිට්ඨිය හදන්න ඕනේ විද්‍යාව ඇති කරන්න ඕනේ කියලා මේ Taman ළඟ තියෙන මේ අඩුපාඩුකම් ටික පිළිබඳව ස්වයං විවේචනයක් කරන්න පුළුවන්කම කියලා කියන්නේ පුදුමාකාර නිහතමානී ගතියක්. ඊචේදී අපිට සැක තියෙනවා සාධාරණයි. අපි කරන්නේ ඒක මේ කවුරු කරන දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයේ කියන්නේ නරක දෙයක් වෙනවා නම් ඒත් හේතුඵලයෙන් හොඳ දෙයක් වෙනවා නම් හේතුඵලයෙන් නමුත් අර සංකීර්ණ විදිහට මේක ලස්සනට ගෙවම් කරලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක්මයි කියලා. ඒ නිසා යම් තැනක යම් දෙයක නැතිවීමක් වෙනවා නම් ක්ෂය වීමක් වෙනවා නම් වැය වීමක් වෙනවා නම් නිරෝධ වීමක් වෙනවා නම් ওই නිරෝධ වෙන්නේ ක්ෂය වෙන්නේ වැය වෙන්නේ දුක්මයි එනිසා පුළුවන් තරම් නිරෝධයේ පැත්තට පුළුවන් තරම් ක්ෂය වෙන පැත්තට පුළුවන් තරම් වැය වෙන පැත්තට සාදරව සක්කච්ඡකාරීව බලන්නේ කියලා උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රස්වාසයේ අගදියා බලන්න නිවන වගේ ප්‍රසවාසය කියන්නේ තද්ද බල ක්ෂය වීමක් තද බල වැයවියාම. තද බල නිරෝධය. ඒක ආනාපාන සංසිඳනවා කියන කෙනෙකුට හිතාගන්න මේක තමයි නිවන කියන්නේ. මේක තමයි කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ. ඒ නිසා මොන දෙයක් ඇවිසිලා තිබ්බත් හුන්නට මතක තනෝ කොයි දේ ඇවිසුණත් නිවෙනවා. කොච්චර දැන් අපි දක්වන්නේ අවුරුදු 30ක් විතර ඔය මේ මේ යුද්ධයක් තිබ්බනේ. අපිට ඒ කාලේ හිතා ගන්නත් පුළුවන් කමක් තිබුණා මේ කෙලවරක් තියෙක. ඉවරයි. එතකොට නම් අපිට සතුටක් තියෙනවා. ඒ නිසා කියනවා ඔය සංස්කාර සංස්කාර වල බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ කුඹලා කියන නම සඳහන් කරනවා. කුඹලා කියන්නේ නිකන් අහ කියන්නේ මැටි පිටක් අරගෙන අම්බලා ලස්සනට හදලා පුච්චලා එක එක මැටි වලන් හදන එක. වෙන ආමුදු කෙනෙක් කියලා කියනවා ආමුදු කෙනෙක් මේ සංස්කාරයන් පිළිබඳව කුඹලගේ උපමාවෙන් කියනවා කුඹලෙක් සුමානයක් කරලා හදන මැටි වලන් පොල්ලක් ගත්තාම වරුවෙන් කඩන්න පුළුවන් කියලා. කුඹලගේ සුමානක වැඩ පොලුකාරයට වරුවයි. ඒ නිසා භාවනා හරියට පොලුකාරයෙක් වෙනම නම් ඔබ කොච්චර වළං හැදුවත් නෙලන එකයි තියෙන්නේ කෙලවර කියලා ගහන ගහන ගහන ගහන එක හැබැයි අර කනවල්ලම් ගහන පෙල්ලම කරන්න යන්න එපා. අවුරුද්දාසේ කනබල්ලම් ගන්න එක ඇතුළේ තියෙන ගොම. දැවුවට පස්සේ ඇඟට වැටෙන. හොඳ අවදියේ. හොඳ සතියෙන් මතක තියාගන්න අපි මෙතෙක් කරපු සෑම නිර්මාණයක් තුළම තියෙන්නේ මම ආයනයයි, මාන්නයයි, තෘෂ්ණාවයි. ඒ තිබිච්ච වේවත වෛර කරන්නත් එපා. මොකද ඒක කවදාරි අතාරින්න වෙනවා. ඒ නිසා පුරු වශයෙන් අතාරලා මේ මොහොතේ ආශස්වාස සංසිඳුණට පස්සේ ඔකට අසුභ භාවනාව කරන්න යන්න එපා. ඔක අනිච්ච දුක්ඛම් කියලා බලන්න යන්නත් එපා. මෛත්‍රී කරන්න යන්නත් එපා. බුද්ධාංශ කරන්න මේ ගෙවෙන එක ලොකු දෙයක්. ඊට පස්සේ පස්සේ මතක් වෙනවා අපි හිතමු රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ දැනෙනවා, එහෙම නැත්නම් හිතවිලි එනවා. ඔය සේවරම ආ එන්නේ යණ්ඩයි. එන වෙලාවේ බය වෙනවට වැඩිය යන වෙලාවේ සතුටු වෙන එක විතරමයි විපස්සනාව කියලා කියන්නේ. ඡයානුපත්තන, වයානුපත්තන, නිරෝධානුපස්සන කියන්නේ ඒකේ සරලම නිදර්ශනය තමයි ප්‍රස්වාසයේ අග. පිම්බි වැකිලෙන් බලන එකනාගේ හැකිලීමේ අග. හොඳට බලන්න ගෙවෙන. ඉතින් මේක හරියටම මේ තැනටම එල්ල කරලා දේශනාවක් තමයි යෝ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච තැනදී සඳහන් කරන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී යං කිංච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. උනාජි කියනවා යම් තාක් ඇති වෙන සුළු ඇති වෙන සහැවි ඇති වෙන ස්වභාවයත් ඇති වෙන සියල්ල නිරුද්ධ වෙන සුළුයි කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා අප කරා පැමිණ සෑම දුකක්ම ගෙවෙන සුළුයි. අප කරා පැමිණ ලෑම ලාභයක්ම සත්කාරයක් සමානකුත් ගෙවෙන සුළුයි. ඒ ගෙවෙන පැත්තේ තමයි නිරෝධ සත්‍ය තියෙන්නේ. ඒ නිසා පටිච්චසමුපාදයේ අවිජ්ජාපච්ච සංඛාර කියන වගේම අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා. මේ අවිද්‍යාවගේ ශේෂ නැතුව විරාග වීම නිරුද්ධ වීම නිසා සංස්කාරයන් එතන එතනම ලත් යනව ලොප් වෙනවා. ඒකට අපි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව නැති කරන්න ඉගෙන ගැනීම කරන්න ඕනේ. බණාන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න. මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවේදී නිහතමානී වෙන්න ඕනේ. ඡටමායාවී ගතිය වලට එන්න දෙන්න. ඒ නිසා බුදුචාන් වහන්සේ ඔය බුදු වෙන්නත් ඉස්සර වෙලා ඒ ඒ මාර්ග ඥානය සම්පාදනය කරන වෙලාවේදී පළවෙනි යාමේදී මේ දේවල් වල හටගන්ම බැලුවා. ආශ්වාසය හට ගන්න පැත්ත. ප්‍රශ්වාසය හට ගන්න පැත්ත. ඒ කියන්නේ රූප ධර්ම හට ගන්න පැත්ත බලවලා ඒක හොඳට තහවුරු කරලා හට ගැනීම සහ ආශ්වාසය. හට ගැනීම සහ ප්‍රශ්වාසය. හේතුවත් සහිත ධර්මයේ දැකලා ඊට පස්සේ හටගත්ත දේ නැති වෙලා යන තැන බැලුවා. මුල දැකලා මැද දැකලා මැද දැකලා මැද මුල දෙක දැකලා මැද මුල අග කියන ගෙවා යන පැත්ත දැක්කට පස්සේ උන්වහන්සේට තේරුණා මෙවැනි ඇතිවීමක් නැත්නම් uppādō paññāyati vayō paññāyati ditassa අඤ්ඤතත්තම් paññāyati කියන ධර්මයට යට නොවෙන මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. uppādයක් පැනෙනවා නම් ඒකේ විපරිණාමයක් පැනෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒකේ වැයක් තියෙනවා. අපි මේ බය වෙන්නේ අපි මේ මානසික පීඩා ගන්නේ අසහනයටපත් වෙන්නේ uppādේ පමණක් බැලුවොත් පමණයි. ඒ වෙලාවේදී හරි බයක් නැත්නම් සමහරට ආශාවක් පහළ වෙනවා. ඒත් ඒක වැය වෙන පැත්ත බන්නේ අපි දුර්මං දුමංගලයක් අවාසනාවක් විදිහට කල්පනා කරන නිසා අපිට ගැම්මක් නැහැ ධෛර්යයක් නැහැ දෙයක නැති වෙන පැත්ත බලන්න නමුත් ਸਰවචනසේ සීලා ඇති වෙන පැත්ත බලන්න උගන්නලා ඇති වෙන පැත්තයි මැදයි බලලා අග බලන්න කතා කරනවා ඒ නිසා පච්චේ පරිකා ඥානය කියලා නාම රූප පරිච්ඡේ ඥානය කියලා කියන්නේ මැද බලන එක ගොරෝසු වෙච්ච ආස්වාසිය බලන එක. පච්චපරිකා ඥානය කියලා කියන්නේ ඒක හට ගන්නා පැත්තයි මැදයි බලන එක. සම්මසර ඥානය කියලා කියන්නේ මැදයි මුලයි අගයි තුනම බලන එක. ඉතින් මේකේ කලාවක් තියෙනවා. අපිට අල්ලන්න පුළුවන් නුපුහුණු මනසට නුදු භාවනා නොකර මනසට ගොරෝසු මැද පමණයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අල්ලලා ඒක හොඳට දැපෙන දමාගෙන ආම්බාම් කරන කීකරු කරගෙන කොහේ ඉඳලාදයි මේකා එන්නේ කියලා සහේතුපත්‍ය බලන්න කියනවා. සංස්කාරයක් එන්නම් අවිද්‍යාව තියෙන්න ඊට පස්සේ ලාවට පටන් ගන්න ආස්වාසය ඇවිල්ලා ගොරොසු වුණාට පස්සේ මුල අග මුලයි මැදයි දැක්කට පස්සේ ඒකේ අග පැත්ත මෙතෙක් කල් අපි නොදකින්න පතන් කියලා හිටියට මෙතන තමයි සත්‍යය තියෙන මෙතන තමයි Nirodhe තියෙන කියලා ගෙවම් කරන පැත්ත බලන්න පුරුදු වුණාට පස්සේ හැම ධර්මයක්ම ගෙවම් කිරීමේදී නිවනක් ඉතුරු කරනවා. නමුත් අපි හිත පුරුදු කරලා තියෙන හට ගන්න පැත්ත බලන්න නිසා අපිට අර ගෙවම් කරන පැත්ත බැලීම නුහුරු වෙලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා වගේම යම් තැනක අවිද්‍යාව නැති වුණා නම් සංස්කරණේ සකස් කිරීම නව නිර්මාණ සියල්ලම නැතිලා ගිහිල්ලා ඒකෙන් විශාල ආනිසංසයක් ලැබෙනවා. හොඳට හිතට වද්දා ගන්න පුළුවන් නව නිර්මාණ අවශ්‍ය වෙන්නේ ප්‍රගතියක් අවශ්‍ය වෙන්නේ මේ දැන් මොහොත හොඳ නැත්තන්නේ. දැන් මොහොත හොඳ නම් පිරිච්ච එකක් නම් සන්තුප්ති කර එකක් නම් සම්පත්‍ති කර එකක් නම් අපිට මොකට එනව නිර්මාණ. ඒක නිසා හුත්තට මතක් වෙනවා හැම නව නිර්මාණයක්ම හැම ප්‍රගතිශීලියක්ම වර්තමාන මොහොතට කරන නිග්‍රහයක් සහ ද්වේෂයක්. වර්තමාන මොහොත දැන් අංග සම්පූර්ණයි පිරීලා තියෙන්නේ ඊගාවටත් එන්නේ මේ જાතිම එකක්මයි මොන જાතිමත් ඔක වෙනස් වෙන නිසා අලුතෙන් හදන්න ගිහිල්ලා වර්තමාන මොහොත පාගගෙන අනාගත සැලසුම් හදනවට වැඩිය මේ එලඹ සිටි තියෙන චිත්තක්ෂණේ වටිනාකම එහෙම නැත්නම් ඒකට එළඹ සිටීම අප්‍රමාද වීම තුලින් පේන්න පටන් අර ගන්නවා ලෝකව්‍යාපී යම්තාක් ලෝකායත ධර්ම තියෙනවා නම් දැනුම තියෙනවා නම් ශිල්ප තියෙනවා නම් ඒ සේරගෙම කියන්නේ වර්තමාන මොහතර කරන වෛරය. හැබැයි ඒක හරිම නිර්මාණශීලී. වර්තමාන මොහොත කරන වෛරයක් වශයෙන් නෙමෙයි අපි පෙන්වන්නේ ඒක. ඊගාව චිත්තක්ෂණය හම්බෙන සැපක් විදියට. හැබැයි ඒකෙන් කේනේ දැන් දැන් සතුටින් නැහැ කියලා. මම බුදුරජාණන් කියනවා අනාගතය කියලා කියන්නේ හීනයක් පමණයි තාම පත්වෙච්ච නැති එකක්. ඒ එන්න තියෙන හීන වෙනුවෙන් මේ ලද චිත්තක්ෂණයට වෛර කරගෙන, ද්වේෂ කරගෙන කෙලෙසන එක ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මේක අපිට පේනවා මහ විශාල අමාරු ගම්භීර ධර්මයක් කියලා. එහෙනම් හරි ලේසියට උත්තර දෙන්න තරම් පුළුවන් තරම් තමයි අපේම අවුරුදු 5 6 වෙච්ච පුංචි කාලේ ගැන හිතන්නේ. අපිට අතීතයක් අනාගතයක් මොකුත් නැහැ අපි අර ජොලියේ හිටියා. අපිට එදා හෙළුව තේරුණෙත් නැහැ. ඥාන පරිමකම තේරුණෙත් නැහැ. හොඳ නරක තේරුණෙත් නැහැ. අපි සතුටින් හිටියා විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලාත් අපි දිහා බල සතුටු වුණා. ඒ මොකද අපි ළඟ අර මාන්නයක් නැහැ, තණ්හාවක් නැහැ, මොකුත් නැහැ. ඒ චිත්තක්ෂණේ අපිට කුරුමිනියෙක් දැක්කත් අපි මලක් දැක්කත් හැමදේම අලුත් හැමදේම පිරිච්ච ගතියක් තිබුණා. දැන් තමයි මේ අපි දිනු වෙන දිනු වෙන ඉගෙන ගන්න ඉගෙන ගන්න සල්ලි හම්බෙන්න හම්බෙන්න කවදාකවත් සන්තෝෂ කරන්න බැරි මකරවේ බවට පත් වෙලා තියෙනවා. දුණු වතුර බොන්නා වගේ කණ්ඩ කණ්ඩ තව කණ්ඩමයි හිතේ. හන්දවරුවේ චීස් කෑවට කමක් නැද්ද කියලා අහනවා. හන්දවරුවේ මුද්‍ර පළං කෑවට කමක් නැද්ද කියලා අහනවා. හන්දවරුවේ අරක කමක් නැද්ද? කොහෙන් හරි කමක් නැහැ. කණ්ඩම තමයි. මේ මොකද කරන්නේ මේ මේ සංසාරේ හැටි ඕක තමයි. ඒ නිසා හොඳටම කල්පනා අපේ සෑම ඥානයක්ම පාවිච්චි කරන්නේ ගැල බඩ මොකක්ද ඒකට කියන්නේ මේ කාණ්ඩක සූත්‍රය කියලා ඔකට කියන්නේ. කෑමටම තමයි. ඒක හතර જાතියක් තියෙනවනේ. මේ කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර කියලා ওই හතරෙන් කොහෙන් ඕකමයි ඥානෙ කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒකෙන් සාර්ථක උනායි කියලා කියන්නේ කෑව තමයි. ඉතින් බුදුජානනාංශ කියනවා මේක තේරුම් අරගෙන අවිද්‍යාව සහාරවයි උපදින. ආහාර සහිතවයි උපදින ආහාර නොදී සිටීමෙන් අවිද්‍යාව කෙන්ච වෙලා කෙට් වෙලා හැලෙනවා. එතකොට මේ සංස්කාර කැල්ලයක්. අර පිටුනි මහත්තයාගේ ලොකු සංසගේ නැදේ පොතේ ලියලා තියෙනවද කොහෙද? චරිත කතාව ලියනකොට කියලා තියෙනවා මේ අපි ලොකු ස්වාමීන් වහන්සේ කියලා ස්පිතාලේ තියාගෙන ඉඳලා තියෙනවා මේ අසනීපයකට. එතකොට මෙහෙම පැවිදිලා හිටුව අනිත් පුංචි නමකුත් බඩේ දැවිල්ලට ස්පිතාලෙ ගෙනියනවා. ඉතින් ඒතකොට දොස්තර මහත්තයා පරාක්‍රම මහත්තයාද කියන්න දන්නේ නැහැ. වෙන්නත් ඉඩ තියෙනවා. කිව්වලු හැන්දාට මොනවාරි කණ්ඩ වෙනවයි කියලා. ඉතින් පොඩි ආම්තුරෝ කිව්වලු මේ අපිට කරන්න බෑ ලොකු ආම්තුරෝ යහැඳේ ඉන්නේ අහන්නේ කියලා. ඉතින් විතුණි මාත්‍ය ඉතින් බොහොම විතුණි මාත්‍ය කියන අතරම ඉතින් හොඳම බොහොම සුවචකී කර ගෝලෙක් හොඳ කැපකාරයෙක් ඉතින් අර ආම්තුරුන්ගේ ඉල්ලීමයි ඒ ගොතු දොස්තර මහත්තයාගේ වෛද්‍ය විද්‍යාත්මකූල නිර්දේශයක් නේ. ඒ නිසා ලොකු සංචරත උපස්ථාන කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ පොඩි ස්වාමීන් වහන්සේට තියෙන බේත් වල හැටියට බලය දැවිල්ල වැඩි වෙනවා. ඒ බේත් ගන්න වෙලාවේ මොනවාරි කණ්ඩ වෙනවා. ආහාර ටිකක් ගන්න වෙනවා. ඉතින් දොස්තර මහත්තයාත් අහනවා පොඩි හාමුදුරුවෝත් අහනවා ඔබ වහන්සේ තීන්දුව වෙලා තියෙන්නේ මොකද කියන්නේ කියලා. හා පොඩි නමට කියන්නේ තන්සාරේ කෑව ඇති කියලා කියන්නේ කිවලේ. ඔය සංසාරේ කෑව ඇති කියලා කියන්නේ කිව්වා. ඉතින් ඒක වළනකොට වෛද්‍ය විද්‍යාවටත් විරුද්ධව කතාවක්, පොඩි ආමඳුරන්ගේ අහිංසකකමටත් විරුද්ධව කතාවක්, වෙතුන් මාතර තේරෙන්නේ නැති කතාවක්. නමුත් ඒක ලොකු සාංශකේ ගුණයක් විදිහට පොතේ ලියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කටක් කරලා කියන්න බෑනේ. ඒක පේන්නේ කිසිම තේතක් නැති අනුකම්පාවක් නැති ඥානයක් නැති කතාවක් කියලා. හැබැයි එකක් කරතයි. Tamante එක කරතයි. තමන්ට අවශ්‍ය නම් මේ ආර්ය පරිශ්‍රණ වෙනුවේ ජීවිත පරිත්‍යාගය කරලා හරි කරතයි. එතෙන්ට යන්න ඒ ඒ කියන තැන තැනකන් තමන්ට ගැම්ම ගන්න තටම ලැබෑ. සද්ධාවෙන් බෑ. ඔය කියන විතර ධර්මතා පෙළකින් ආවට පස්සේ තමයි තමන්ට තේරෙන්න පටන් අරගන්නේ මෙතෙක් කල් කෙරුවේ මේක සඳහා කණ්ඩක සූත්‍ර හොයන එකයි. දැන් කරන්න තියෙන්නේ ගෙවම් කරන වැඩේ කරනවා කියන එකයි කරන්න තියෙන්නේ. මේක නිසා කවදාකවත් ආගමක් වෙන්නම බෑ. මම පැහැදිලිව කියන ආගමක් වෙන්න බෑ කියන. ඒක ධර්මයක්මයි. මම දැන් මෙතන විතරයි වැඩ කරන්නේ. මටත් හෙට පුළුවන් වේද කියන්න බෑ. මට වෙන තැනක කරන්න පුළුවන් වේද කියන්නත් බෑ. මේක කාලෙදික පතුරවන්නත් බෑ. මගේ ගෝලයාට, මගේ අම්මට, මගේ තාත්තට කරන්නත් බෑ. එක තැනකදී කරත හැකි මේක නම් අවශ්‍ය කරන සබ්බ සංඛාර සමතයක් නම් අවිද්‍යාවේ දුරවන් කිරීමක් නම් පරිේශන මට්ටමින් කරන්න වෙනවා දෙන්නේ නැහැ කිසිම චේතනාවක් පහළ කරන්නේ කිසිම අනාගත සැලසුමක් පහළ කරන්නේ කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව හුදු ධර්ම ගෞරවේ කටයුතු කරන ප්‍රතිඵල ලැබෙන්නේ ලැබිච්චාවයි නැති වෙන්නේ නැති වෙච්චාමයි අර ක්ෂය වීම බය වීම නිරෝධයේ පිණිස කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක අකාලිකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා කරනකොටම ප්‍රතිඵල ඒක ආයේ මේ අද විභාගයට ඉල්ල හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කතාවක් නෑ. ඒ තරමටම එතෙන්ට යනකොට ඒක ඉලෙක්ට්‍රික් ගතියකට එන්න පටන් අර ගන්නවා. මේ පටිච්චසමුපාදේ කියන එක අටුවා වෙනම් කියලා තියෙනවා ගිය ආත්මයට අයිති වෙන්නේ අවිජ්ජා සංඛාර විඥාන මේ ආත්මෙදී මේ නාම රූප ඉඳලා පටන් අරගෙන ජරා ජාති දක්වා යන එක තියෙනවා නෑ ජරා මේ උපාදාන භව දක්වා යනවා ඊට පස්සේ ඊගාවාත්මේ තමයි ජරා මරණ කියලා මේක ආත්ම තුනකට කරලා කතා කරනවා. ත්‍රිපස්සනා කරලා බලනකොට මේ එකම චිත්තක්ෂණය ඇතුළත තව කෙනෙකුට කියන්න බැරි වුණාට ඊගාව දවසට ඒක අදාළ නැති වුණාට අත්දකින්න පුළුවන් ගතිය තමයි ධර්මයේ දෙන අකාලික ගතිය. එනිසා පටිච්චසමුප්පාද බොහෝම හොඳ මාතෘකාවක්. නමුත් ඒකේ ප්‍රායෝගික පැත්තයි වැදගත් වෙන්නේ මූලධර්ම පැත්ත නෙවෙයි. නිසා භාවනා කරගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාසය හෝ වේවා අපේ පුරතනා ප්‍රධානම පරමාර්ථ වීටි ඒකේ තියෙන කාය සංස්කාර සමතේ ඒ වගේම චිත්ත සංස්කාර සමතේ ඒක වෙයිගෙන යනකොට කරන්න නම් බෑ ඒක. වීගෙන යනකොට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒකට සප්පාය කරනු සලසලා දෙන්න පුළුවන්. සකස් කරලා නිතිපතා කිරීමෙන් අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා. ඒක කවුරුත් කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවදීම තමයි තේරෙන්න ඕන නිසා අද ධර්ම දේශනාවෙන් ලැබිච්ච කරුණුත් තමයි මේ සක්කච්ඡ කිරියාව, සප්පාය කිරියාව, සාතච්ඡ කිරියාව සම්පාදනය කරලා ධෛර්යයෙන් ඉදිරියට ඉදිරියට යන්න හේතුවක් ඵලයක් වීරියක් බවටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා